ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතා කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨියෝ සිවුතු දත්තාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදෙන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් මේ භාවනාවට සම්බන්ධ අය සැලසුම් කරගෙන විශේෂයෙන්ම සම්මා දිට්ඨි සූත්‍රය ඉස්සරහින් තියාගෙන මාතෘකා වශයෙන් තියාගෙන දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යන අවස්ථාවක්. ඒ සූත්‍රයේදී සරුවචන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන විශිෂ්ට දේශනා විලාසය නැත්නම් ඒ විවිධ පැති වලින් එකම කාරණේ පෙන්වා දෙන්න පුළුවන් ගතිය සංඝයා වහන්සේලා ඉල්ලීමකින් ප්‍රයෝජන ගන්නවා ලැබිච්ච ඉල්ලීම අනුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක එක නාටක ගැලපෙන ක්‍රමවලට සම්‍යක් දෘෂ්ටිය එක එක ප්‍රස්තුත යටතේ විස්තර කරන විස්තර කරගෙන යනවා අපි ඊයේ වෙනකන් ආපු මාර්ගය හැලහැප්පිලි සහිත මාර්ගයක් වුණාට දැන් ඒ ප්‍රධාන ප්‍රවාහයට පෙළඹිලායි තියෙන්නේ. දැන් අපි එදා ආර්ය සත්‍ය සම්බන්ධ කරගෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධ කරගෙන සම්‍යක් දෘෂ්ටිය විස්තර කරා. ඊට පස්සේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයේ කොනක් වලිගයක් වශයෙන් ජාති මරණ කියන දෙක සම්‍යක් දෘෂ්ටිය විස්තර කිරීමේ ප්‍රස්තුතේ කරගත්තා. ඒ ජාති මරණ දෙක සරුවච්චන් වහන්සේ විසින් විස්තර කරන ලද පටිච්ච සමුප්පාදයේ 12 ආකාර අංගයන්ගේ අවසාන කොටස. අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා ඒ ආරෝහණ පිළිවෙලට යනකොට ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා තමයි ඒ පටිච්චසමුප්පාද 12 ආකාරය විස්තර කරන්නේ. ඒකේ ජරා මරණ කියන දෙකෙන් ජාති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන ඔක්කොගෙම ජාතිය වෙන් කළ අනිතික ඔක්කොම පිටු කිරීමක් තමයි කරන්නේ. එතනින් ඉඳලාම දැන් ඉතින් සරුවකාරිපුත්තු ස්වාමීන් වහන්සේ සරුවත්තරනාංශයෙන් පෙන්නපු හඳපු ඉරදිගේ පටිච්චසමුප්පාදයටයි දැන් අපෝ ගෙන යන්න හදන්නේ. දැන් ඉතින් අර කුඩා නදී වලින් ඇවිල්ලා මහා නදියට එකතු වුණා වගේ. ඊට පස්සේ පටිච්චසමුප්පාදේ අවරෝහණ පිළිවෙලයි දැන් යන්නේ වලිග කොණෙන් අල්ලාගෙන එතෙල්ල පොඩුව දිහාට අත ගාගෙන ඉන්නවා. ඉතින් මේකට <clears throat> කිට්ටුවෙන් යන සූත්‍රයක් දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය දැන් මේ කියන තැන ඉඳලා ඉස්සරහට යන තැනක් බලනකොට මේ මහා නිදාන සූත්‍රයේදී සරුවචනාංශයේ පෙන්ලා දෙනවා මේ පස් මේ සරුවචනාංශයේ දේශනාව අනුව මීට කලින් පහළ වෙච්චි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඒ නිවන් ලැබීම සම්මා සම්බුද්ධත්ව සාක්ෂාත් කරන්නේදී විශේෂයෙන්ම විපස්සී බෝසතාණන් වහන්සේ පටන් අරගත්තේ මේ පටිච්චසමුප්පාදයේ මේ අන්තිම කෙලවරෙන් තමයි. ජරා මරණ දෙක තමයි ලෝකයා බොහෝ විට දුක තීව්‍රම අවස්ථාව විදිහට දකින. නිසා යම් කිසි කෙනෙක් සැපසෝ වෙනවා නම් ඒ සඳහා ප්‍රධානම හතුර වශයෙන් දුක වශයෙන් දුරුකල යුත් වශයෙන් දකින්නේ ජරා මරණය. ඉතින් ඒ විපස්සී බෝසතාණන් වහන්සේ <clears throat> තාම බුදු වෙලා නැහැ. ඒ කියන්නේ පටිච්චසමුපාදය සාක්ෂාත් කරගන්නේ අන්වේ ඥාන තියෙනවා. අන්වේ ඥාන කියලා කියන්නේ තර්ක ඥාන ණය ක්‍රමයට සලකා බලලා තියෙනවා. එතෙන්දී උන්වහන්සේට වැටහිලා තියෙනවා මේ ජරා මරණ දෙක නැති කිරීමට ගන්න උත්සාහය අඩු කරගෙන අඩු කරගෙන අන්තිම බිඳුවට බස්සලා බලනකොට ජාතිය පවතින තාකල් උපත්ය පවතින තාකල් ජරා මරණ දෙක අඩු කිරීමක් නැත්නම් ඒකේ තියෙන වේස තුනී කිරීමක් මිස 100%ක් නැති කරන්න බෑ. ඒ නිසා ජරා මරණ දෙක ඇති කිරීමේ ආසන්නම නැත්තුවම බැරි <clears throat> කාරණා වශයෙන් ජාතිය බව තර්කයෙන් දැසගෙන තියෙනවා. හැබැයි තර්කයෙන් දැසගත්තට උන්වහන්සේට ඒකෙන් මේ අවබෝධයක් හෝ සාක්ෂාත්කරණයක් හෝ විපස්සනාමේ වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වෙලා නැහැ. නමුත් තර්කයෙන් දැස් කරතියි. ජාති ඒක ඇත්තටම බලනකොට උපදේශයක් නැතිබුණොත් කායින් හරි බණක් අහ නැත්නම් ඒක වුණත් කල්පනා වෙන්නේ බොහෝම කලාතුරකින් කල්පනා විල්ලකෝක වෙතත් බණකින්වත් හේතු කරලවත් දෙන්න බැරි තරම් දෙයක් තමයි මේ ಜಾති ඇති වුණාට පස්සේ ජරා මරණ දෙකෙන් වෙන් වෙන්න නම් බෑ. හැබැයි ජරා මරණ දෙකේ යම් යම් තුනී කිරීම අඩු කිරීම ඒකෙන් එන වෙහෙස අඩු කිරීම කරන්න පුළුවන් ඒ පින්කම් කිරීමෙන් සෞඛ්‍ය නරතු කිරීමෙන් <clears throat> විවිධාකාර ක්‍රමවල නමුත් 100 100ක් නැති කරන්න බෑ જાතිය තියෙන තාක්කල් ඒක අපි බණ මාර්ගයෙන් උත්සාහ කරනවා මේ ජරා මරණ කියන නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දේවල් ඉපදිච්ච කෙනාට මොන්නම තාලකින්වත් 100 100ක්ම කඩ බෑ එක එක නගේ අඩුපාඩුකම් තියෙනවා, උස්මිතිකම් තියෙනවා. එක්කෙනෙකුට උනත් උදේ වටපිට වැඩි හවස මේ වගේ බලපෑම් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා වේලාවක හිතනවා එහෙමනම් නැති කරන්න පුළුවන් වෙයි කියලා කවදාකවත් එහෙම නැති කරන්න බෑ. මොකද හේතුව ධාතිය ඇති වුණාට පස්සේ ආය අවස්ථාවක් නැහැ. ජරා මරණයටපත් නොවි සිටින්න. ඒක නිසා ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් ඒ ජරා මරණ සම්බන්ධ කරන සම්‍යක් දෘෂ්ටි ඇති කිරීමේ වාරය අපි ඊයේ සාකච්ඡා කර වාරයට පස්සේ ඒකට හේතු වෙන જાතිය සම්බන්ධ කරගෙනයි අද මේ මේ අපි මාතෘකා තබාගත් වාරයට ප්‍රස්තුතිය ලබා ගන්න. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ විස්තර කර දෙන ක්‍රමය ආහාරයෙන් පටන් අරගෙන යන්නේ එකක් නිසා අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා <clears throat> පටිච්චසමුපාදේ විස්තර කිරීමේ ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාවේ පටන් ඉඳගෙන ජරා මරණ තෙක් යන අනුපූර්ව ආරෝහණ ක්‍රමය. අනිත් එක තමයි ඒ විපස්සී සරුවචන් වහන්සේ පටන් ගත්ත කෙලවරෙන් පටන් අරගෙන මුලට යන ක්‍රමය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටන් ගත්තේ මැදින් පටන් අරගෙන ආය මුලේ ඉඳලා ඒ මැද පටන් ගත්ත තැන ඉඳලා මුලට අරගෙන අරගෙන යන ක්‍රමය. ඒ වාගේම දෙකලෙවරින් පටන් ගන්න මැදට එන ක්‍රමයකුත් තියෙනවා. මේ මේ විදිහට පටිච්චසමුප්පාදයේ විස්තර කිරීමේ ක්‍රම රාශියක් පසු කාලීන මේ ශාස්ත්‍රීය ක්‍රමවලදී විශේෂයෙන්ම දාර්ශනික අංශවලදී කෙරෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වුණත් දැන් අපි ඉන්නේ සාරිපුත්‍ර සාංශයේ පටන් අරගත්ත මුල් කෙළවරෙන් ඇවිල්ලා ප්‍රධාන ප්‍රවාහයට අනු මේ අවරෝහණ ක්‍රමයට පටිසම්පාදේ තේරුම් ගන්නවා. එහි අපි අද ඉන්නේ ජාතිය අවබෝධ කිරීමෙන් ජාතියට හේතු අවබෝධ කිරීමෙන් ජාතියේ Nirodha දැකීම මාර්ගයෙන් ජාතිය නිරෝධ කිරීමේ මාර්ගය අවබෝධ කිරීම මාර්ගයේ මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කරගන්න හැටි. සම්‍යක් දෘෂ්ටිය තියෙන එක වඩාත් ඍජු කරගන්න හැටි, ඒකට එළිය වට ගන්න හැටි, ඒක තේරුම් ගන්න හැටි. ඉතින් ඒක සඳහා අපිට විවිධ අටුවාවේ තියෙන සම්ප්‍රදාන කූල ක්‍රමයේ හැටියට මෙතන ජාතිය වශයෙන් පෙන්වන්නේ මරණයෙන් පස්සේ ඊගාවට එන જાතිය. ඉතින් ඒක නිසා කෙනෙක් මේ ජීවිතයේ කරන ලද කර්ම විපාක කර්මානුකූලව මරණයෙන් පස්සේ જાතියක් ඇති වෙනවා. අන්නේ જાතිය මත්තර දිගට පවත්වන තාක්කල් එක සංසාරයක් බාටපත් වෙනවා. ඒ જાතියේ හෝ જાතියේ જાතිය කියන්නේ මේකයි. ඒකට හේතුව මේකයි. ඒක දුරු කිරීම මේකයි ඒකේ දුරු කිරීමේ මාර්ගය මේකයි කියන පැත්තට ජාතිය පතනම් කරගෙන ධර්මානුකූලව ආගමානුකූලව ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමේ ජාතිය නැති කිරීමට ගන්නා ප්‍රයත්නයට කියනවා විවට්ටගාමී ප්‍රතිපදාව කියලා. සංසාරයෙන් ගැලවීමට ගන්නා ප්‍රතිපදාව කියලා. තවත් පැත්තකට කියනවා නම් මේ ජාතිය දිගින් දිගට දිගින් දිගට නැවතත් කර්ම රැස් කරමින් කෙලස් වඩමින් විපාක වශයෙන් නැවත නැවත ಜಾති පහළ වෙන ක්‍රමය සංසාර ගඟ දිගේ සංසාර සාගරය දිගේ පහළට ගමන් කරන ක්‍රම. ಜಾති කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම, ಜಾතියට හේතුව මොකද්ද කියලා සොයා බැලීම, ಜಾතිය නිරෝධ කරන්නේ කොහොමද කියලා හොයා බැලීම, ಜಾති නිරෝධ කිරීමේ මාර්ගය අවබෝධ කිරීමෙන් ඇති කරගන්න සම්‍යක් දෘෂ්ටිය ගඟ දිග පහළට ගමන් කරන ක්‍රමයක් නෙවෙයි ඉහළට ගමන් කරන ක්‍රමයක්. ඒක නිසා බොහෝ දෙනෙකුට මේක බිය වෙන්නේ නැහැ කියන එක අහන්න දෙයක් නැහැ. මොකද බොහෝ දෙනා ගමන් කරන්නේ සංසාර ගමනේ පහළට තමයි. සංසාරේ වටේට අහුවෙලා සුලියට අහුවෙලා පහළට. මෙතන සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ එහෙව් ගමනකයේදී ඉන පිරිසකට වුණත් මේ සද්ධර්මයේ කෙරේ හොඳ සද්ධාවකින් ප්‍රතිපත්ති පූර්වකව අහුම්කන් දීමේ ක්‍රියාවට නැගීමේ භාවනා කිරීමෙන් ඒ ගමන ගඟ දිග පහළට යන ගමනේ ඉහළට හරවන. ඒක නිසා ඒක විස්තර කරන අටුවාව පෙන්වන්නේ මරණයකින් පස්සේ ඇති වෙන જાතිය. නමුත් විපස්සනාවට බර නැත්තම් විප්ලවකාරී විදිහට රැඩිකල් වාදීව බැලුවොත් එක જાතියක් ඇතුළතත් විවිධ විදිහට මේ જાති කියන එක විස්තර කරලා දෙනවා. අපි ගත්තොත් එක ජීවිතයක් ඇතුළත කෙනෙක් ඒ බෞද්ධ ආගමේ ඉඳලා වෙන ආගමකට යනවා. එතකොට යාගේ ගති පැවතුම් අවතුම් පැතු වෙනස්. වෙන ආගමක ඉඳලා මේ බෞද්ධ ආගමට එන්න පුළුවන්. ඒක බැරිලා උපන්නා වාගේ ඒ ඇත්තෝ එතකොට ලොකු කුචාචුරම් වල පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා. මේ බුද්ධ ආගමේ මේ ඉඳලා වුණත් වෙන දැනටි භාවනාවකට බැසට පස්සේ ඒත් මොකද්ද වෙනවා වගේ තේරෙනවා. මෙන්න මේ විදිහට එකක ඇතුළත වෙනස්කම් වෙන්න පුළුවන්. උපමාවට කියනොනම් සම්මුති මරණය කියන්නේ ජීවිතයේ කෙලවරන් සිදුවෙන මරණය ක්ෂණික මරණය කියලා කියන්නේ ඒ ඒ මොහොතේ වෙන සිදුවෙන මරණය. අන්න ඒ වගේ જાතියක් ඇති කරන්න පුළුවන් අලුතෙන්ම භවයක ඉපදීමත් එහෙම නැත්නම් ඒ ඒ මොහොතේ නැවත නැවත ඉපදීමත් අර කියන විදිහ නැත්නම් ප්‍රධාන සංදිස්ථාන වශයෙන් විවාහ වුණා රටකින් රටකට ගියා ආගම මාරු කරා නැත්නම් ඒ ආගමේ වුණත් නැහැ බෝනගෙන් ක්‍රිස්තියානි නැත්නම් බෝනගෙන් බුද්දිස්තු වුණාන් පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නවා අන්න ඒ නිදර්ශනය ගත්තොත් ඒ දෙන අර්ථකථනය බොහෝ විට විපස්සනාවට බර මේ ජීවිතයේම තමන්ට දන්න සාක්ෂි වලින් තියෙන මේ තොරතුරු වලින් මේ જાතිය පිළිබඳව, જાතියට හේතුව පිළිබඳව, જાතිය නිරෝධය පිළිබඳව, જાතිය නිරෝධ කිරීමේ මාර්ගය පිළිබඳව අර ඒහි පස්සිකව මෙහි එව බලව කියලා පෙන්වන්න පුළුවන් කතියක් තියෙනවා. ඒකෙදි මේ අපි විස්තර වෙන්නේ ජාතිය වශයෙන් අපි ආගම් පාරු කරනවා, පක්ෂ මාරු කරනවා, රටවල් මාරු කරනවා වෙනකොට පුද්ගලයා තුළ වෙනස්කම් සිදු වෙනවා. ඒ වගේම මේ වෙනත් හිත ගන්නාසු නිදර්ශනයක් පෙන්වන්න පුළුවන් කෙනෙකුට අසහාය රෝගයක් ඇති වුණාට පස්සේ එහෙම නැත්නම් තදබල මානසික අසහනකින් ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් වැටුණාට පස්සේ එහෙම නැත්නම් දැන් කාලේ තියෙන විදිහට ඒඩ්ස් හැදුනා, පිළිකාවක් හැදුනා වගේ කියලා දැනගත්ත ගමන් ඒ පුද්ගලයා තුළත් 아무තු જાතියක් එන්න පටන් ගන්නවා. අර පරණ කයකට තිබුණු ගතිය වෙනුවට අලුත් පුද්ගලයෙක් ජීවිතේ දිහා වෙන පැත්තකට බලන. සමහරවිට ධාර්මික පැත්තට යන සමහරට ජීවිතය නසා ගන්න විදිහට නාස්තික පැත්තට යන. එතකොට જાතියේ වෙනසක් ඇති වෙනවා. නැත්තම් අලුතෙන් જાතික පුතුනා වගේ කියන අර විපස්සනා පැත්තෙන් බලනකොට මේ සම්‍යක් දෘෂ්ටියට හොඳ අර්ථයක් ගන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා මේ සම්ප්‍රදාන කූල ක්‍රමයට වෙනස්ව මේ જાතිය කියන එක මෙලෝ වශයෙන්ම සිදුවෙන මේ පුංචි පුංචි වෙනස්කමක් පුංචි පුංචි જાතියක් විදිහට කල්පනා කරලා සම්‍යක් දෘෂ්ටියට අදාළව අපි ධර්මා මාර්ගයට ආධාරකකාර වෙන විදිහට සාකච්ඡා කරා. ඉතින් ඒකෙදී දන්න දෙයක් තමයි අපි සාමාන්‍ය කියන අවුරුදු 40 50 අතරේ අපි මරණ රෝගේ අපි තේරුම් ගන්නවා. අපි මැරෙන්නේ මෙන්න මේකෙන් කියන එකේ මූලික රෝග ලක්ෂණ මතුවෙන පටන් අරගන්නේ 40 50 වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. මේකෙන් තමයි මැරෙන්නේ කියලා. සමහර විට කීට කලිනුත් මැරෙන වෙලාවලුත් වෙනවා. මෙන්න මේ රෝගයෙන් මැරෙනවා කියලා මහාරාන්තික රෝග අපිට එන වෙලාවක් කියනවා. ඉතින් මේ රෝග නැති කිරීම තමයි මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ වගේම සමාජ සෞඛ්‍ය රැක ගන්න නිවාරණ ක්‍රම හේදකම් එහෙම කියේ. ඒ හේදකම් වලින් සමහර විතක ඒ රෝගය යම් ප්‍රමාණයකට සනීප කරන අවස්ථාවලුත් තියෙනවා. නිෂ්ඨාවට සනීප කරන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් වගේ <clears throat> අපි හිතමු නිදර්ශනයක් වශයෙන් ඔය පිළිකා රෝගය වගේ එකක් අරගත්තාම එහෙම නැත්නම් යම් යම් මානසික රෝග තත්ත්වයක් ඇති වෙච්චාම එක්ක කායික හෝ මානසික රෝග මාර්ගයේ ඒක සනීප කරනවා. සනීප කෙරුවට <clears throat> ඒ පුත්කල නැවතත් නිරෝගී පුත්කලෙක් වශයෙන් ඉඳලා මේ හුඟාකල් බලපුවහම පේන දෙයක් තමයි ටික කාලෙකින් ඒ පුත්කලයට ආයෙත් අර රෝගෙම මතුවේ. මොකද ඒ පුත්කලයා ඒ අර බෙහෙත් කරන කාලේ රෝගය මර්ධනය කරගෙන ප්‍රකෘති ජීවිතයකට ගියාට අර පරණ පුරුදු ආහාරම වැරදි ආහාරම අපච්චි ආහාරම දිගට ගත්තොත් ආයතර රෝගෙ මතුවේවි කියන්නේ. එහෙම නැත්නම් ඒ ඉන්න පරිසරය තමන්ගේ ඉරියව් පැවැත්ම අර තාලෙටම කරනවා නම් ඒ රෝග ප්‍රතිකර්ම වලින් වෙන් වෙච්ච කම ටික කාලයක් ගිහලා ආය රෝග මතුවේ. එහෙම නැත්නම් එයාගේ තිබුණ මේ ද්වේෂ චරිත, මෝහ චරිත වශයෙන් මනෝ මනස පවත්තන ආකාරය පරණ පුරුදු තාලෙටම පවත්තනවා නම් ඒ රෝග නැවත මතුවීමේ අවස්ථාව තියෙනවා. ඒක ඔය රුධිර පීඩන වගේ දේවල් ගත්තාම කොච්චර ඒ ප්‍රතිකර්මය කරත් ප්‍රතිකර්මය කළා ටික දවසකින් එක්ක දිගටම බෙහෙත් ගන්න ඕනේ එහෙම නැත්නම් ආයෙසරයක් ඒ රෝගෙ මතුවේ. ජීවජීව රෝගෙත් ඒ වගේ. ඉතින් ඒක සඳහා පේන්න පටන් අර ගන්නවා මේ පුද්ගලයා රෝගයේ සුව වුණාට පස්සෙවත් ඒ තමන්ගේ ආහාර පද්ධතිය වෙනස් කරන්න කැමතිුනේ නැත්නම් ඒ තමන් ඉන්න පරිසරය ඉරියව් පැවැත්වීම ව්‍යායාම පිළිබඳව සලකා බලන්න කැමතුනේ නැත්නම් එහෙම නැත්නම් ඒ හිතේ පැවතිච්ච යම් යම් චත්ත ලකුණු මනෝව්‍යාපාර හැඩගස්වා ගන්නට සීලයක් සමාධියක් පැත්තට ආගමික පැත්තට යෑමක් හෝ සලකා බැලුවේ නැත්නම් නැවත නැවත රෝගේන ගතිය අද බොහොම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ සාමාන්‍ය වෛද්‍ය ක්‍රම නෙවෙයි දැන් කියනවා මේ සම්ප්‍රදානුකූල වෛද්‍යවට වෙනස් නානා ප්‍රකාර ස්වභාවික ක්‍රම. එහෙම නැත්නම් සුව සේවා ක්‍රම. එහෙම නැත්නම් මේ ආශ්චර්යවත් විදිහට සුව කරන ක්‍රම. ඒක එකක්වත් බොරු කියන්නත් බෑ. ඒ වගේ යම් ප්‍රමාණයකට ඒ රෝග ಜಾති වෙනස් කරලා නැවත අර ප්‍රකෘති ඇති කරලා දෙන්න පුළුවන්. නමුත් හොඳට ඒව පිළිබඳව දීර්ඝ කාල අනුරූපව කරව පරීක්ෂණයෙන් පෙනී තියෙන්නේ ඒ වෙලාවට <clears throat> ඒකේ යම් ගුණයක් අරගෙන දුන්නට නැවතත් ඒ පුද්ගලයාට බොහෝ විට නොබෝ කලකින් අර තිබුණු රෝග ලක්ෂණ නැවත මතුවේ. ඒකට හේතුව මොකද? ඒ පුද්ගලයාගේ භවය, ඒ පුද්ගලයාගේ මේ කෑමට ඇති ලොල්කම, ඒ ඉරියව්ව වෙනස් නොකිරීමට ඇති ලොල්කම, එහෙම නැත්නම් ඒ හිතේ පැවතිච්ච ආරේ වෙනස් කරගන්න උත්සාහ නොකරන ගතිය නිසා අර රෝග බීජය දුරු වීමක් වෙන්නේ. ඒ රෝග බීජය දුරු වෙන්නේ නැති තාක්කල් ප්‍රතිකර්ම වල ප්‍රය අභිමෙච්ච ගමන් ආය රෝග තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා ඒ රෝගය නැවත නොවෙන්න නම් අර බෙහෙතෙන් යම් ප්‍රමාණයකට තමන්ගේ ප්‍රකෘති ජීවිතයට ආපු ගමන් වහාම රැඩිකල් විදිහට තමන්ගේ ආහාර ගැන සලකා බලලා ඒක හැදගසන. ඒ වගේම තමන්ගේ ඉරියව්, ව්‍යායාම ක්‍රම නැවත සලකා බලලා ජීවිත වෙනස් කර ගන්නවා. ඒ වගේම තමන්ගේ තිබුණනම් ද්වේෂ චරිත, දැන් ලෝභයට අධික ගති ඒ වගේම ඇති වෙන්න පුළුවන් මේ මානසික කායික තත්ත්වයන් පිළිබඳව නැවත සලකා බැලීමක් කරලා වෙනස් කෙරුවගත්තේ නැත්නම් නැවත රෝගයට පත් වීමේ තත්ත්වයේ තියෙනවා. මෙන්න මේක හරියට කියනවා නම් අපි જાතියට මේ ඒ જાතියට මේ රෝගෙම ඒ ඒ රෝග ලක්ෂණම නැවත යීමට හේතුව ඒ පුතිලගේ ආහාර ව්‍යාහා විහාර මනෝ ව්‍යාපාර කියන මේ භවය වෙනස් කරන්නේ. ඒ භවයේ වෙනස් නොකර ඉන්නා තාකල් මේ රෝගයට නැවත නැවතපත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ જાතියට හේතුව ඒ භාව. ඒ ඒ ආහාරයට ඇති කෑදරකම්. ඒ ඒ ඉරියව්ව ඒ ඒ ව්‍යායාපාරන ව්‍යායාම නොකර කුසීත වෙන භවය. භව. එහෙම නැත්නම් ඒ තමන් ගත්ත මනෝව්‍යාපාර ක්‍රම වෙනස් කරන්න කිසිම සදාචාරයක් හඳුල්ලා දෙන්න කැමැති නැති භව. එහෙම නැත්නම් භාව සමත භාවනා විදර්ශනා භාවනට කැමති නැති බව ආදී මේ භවම තමයි භාවය කියලා මේ මේ භවය කියලා ඒ කොහොම සරල වචන විග්‍රහයකින් ගන්න පුළුවන් මේ જાතියට නැවත නැවතපත් වෙන්න හේතුව ඒ ඒ එක්කනාගේ ගති ලකුණු භාව ලකුණු තමයි හේතු වෙන්නේ. ඒ නිසා ಜಾතිය යම් ආකාරයකින් සුවසේවා පැත්තකට වෙනස් කරාට පස්සේ අර රුචි අරුචිකම් ආදී පෞරුෂත්ව ගතිය ආදී ව්‍යාපාර ව්‍යායාම ආදී භවයන් වෙනස් කෙරුවොත් පමණක් ඒ ಜಾතිය ඇති වෙන සමුදය හේතුව ඉච්චිරෝම කඩන්න පුළුවන් ගතියක් තියෙනවා. නැවත රෝගේ මතු නොවන ආකාරයට කඩන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ ජරා මරණ දෙකට හේතුව ජාතිය වගේ. ජාතියට හේතු වෙලා තියෙන්නේ භවය. භවය කියලා කියන්නේ ඒකට මුල් වෙච්ච මූලික ලක්ෂණයක්. ඒ ලක්ෂණය වෙනස් නොකර මේ ජාතිය දිව්‍ය ලෝක සම්පatti, මනුස්ස ලෝක සම්පatti, රාජ සම්පatti, ධිතු සම්පatti දුන්නා. ඊගාව જાතියේදී අපි නැවතත් ඊට වැඩිය නීච, තුච්ච තත්ත්වකටපත් වෙන්නත් පුළුවන්. උසස් තත්ත්වකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා જાතිය නැති කිරීමට නම් භවය කියන ඊට යටින් කියන ලකුණ වෙනස් කරන්න වෙනවා, සලකා බලන්න වෙනවා. ඒක පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් පහළ කරගන්න වෙනවා. ඒකම මං හිතුවා මෙන්න මේ විදිය හොඳ පැත්තට දාලා අපේ මේ භාවනා ජීවිතයට කොහොමද අපි සකස් කරගන්නේ කියලා කියන්නේ. අපි සතිපට්ඨානේ නාහපු જાතියක ඉඳලා සතිපට්ඨාන ආහපු જાතියක් වඩපත් උනායි කියලා හිතමු. ඉසර જાතියේ කියන්නේ අපි ගත කරන විදිහට මම එක જાතියක මිනිහෙක් මම සතිපට්ඨානේ අහලා තිබුණේ නැහැ. මොන සතිපට්ඨානේ අහපු කෙනෙක් බවට අපිපත් උනාට පස්සේ කල්පනා වෙන්න ඉඩ තියෙනවා කියනකොට ඕවාගේ කොච්චරද බණ තියෙනවා ඕවා වැඩි ගණන් ගන්න ඕනේ නැහැ ඕවා පැටිය මේ මායින් කරන්න නැතුව යන්න පුළුවන් කියලා අහපු දේ එතනින්ම නැස කරන්නත් එක්කිය. නමුත් යම් කිසි කෙනෙකුට තේරුනොත් මේකේ කරු භාවනියක් තියෙනවා මේක සලකා බලන්න ඕනේ කියලා චින්තාමේ වශයෙන් සලකා බලලා ඒ පුද්ගලයා මේ අහපු දේ චින්තාමේ වශයෙන් හිතේ දරාගෙන කල්පනා කරලා බලන මේක ටිකක් ආවට ගියාට කමන්නේ උත්සාහ කරන්න ඕනේ කියලා. අර ඇතිවිච්ච සත්‍තාව කුසල ඡන්දයක් වාට පත් කරගෙන ලද අවස්ථාවක අපි හිතමු වැටි වැටි හරි කමක් නැහැ. සත්‍ය පිහිටෙව්වයි කියලා සත්‍ය පිහිටන්න උත්සාහ කරයි කියලා. ආන්නේ උත්සාහ කරනකොට වරින් වර පරියන්කවලදී සත්‍ය පිහිටනවා. ශ්‍රද්ධාවත් අලුත් වෙනවා. වීර්යයත් ඒ වෙලාවට නැගිටිනවා. අනිත් දවසේ ආයෙ සත්‍ය කැඩෙනවා. සද්ධාව නැති වෙනවා. වීර්ය නැති වෙනවා. ආයෙත් බොහෝමත්ම මන්දෝත්සහයි වෙන එපා කරන තත්ත්වවලටපත් වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ මූලික භව එකේ කැමැති බව, අකමැති බව, ආහාර වලට කැමැති බව, විහාර වලට කැමැති බව, මනෝ ව්‍යාපාර වලට කැමැති බව වෙනස් නොකර ඉන්නා තාක්කල් ඒ ඇතිවෙනා වූ සතිය, වී සද්ධාව, වීර්ය, සතිය, සමාධිය උද යනවා, යට යනවා. අපේල ගහිච්ච වෙලාවට හොඳයි කියනවා, පිසිරිච්ච වෙලාවට නරකයි කියනවා. ඉතින් මේ පුද්ගලයාට මට හන හැදෙනවද, කැඩෙනවද කියලා කිසිම විශ්වාසයක් ගන්න බෑ. යම්ම වෙලාවකට මේ જાතිය නොදන්නා තැනක හිටපු જાතිය දන්නා තැනක જાති පුත්‍රයෙක් වඩපත් වුණාට පස්සේ අපිට තියෙන අපේ භාව ලක්ෂණ අපේ තියෙන මූලික පෞරුෂත්ව ලක්ෂණ අපේ තියෙන රුචි අරුචිකම් වෙනස් කරන්නත් අපි තරම් යටහත් පහත් වෙනවනම් එහෙම නැත්නම් ධර්මයේ කෙරෙහි මේ ගෞරවයක් ඇති කරගන්නවනම් මේ ඇති කරගත්ත සත්‍තාව සතිපට්ඨානයේ කෙරේ ඇති කරගත්ත මේ අලුත් ස්වභාවය භාව ලක්ෂණ දක්වාම වෙනස් කරන්න පටන් අර ගැනීමෙන් තමයි අපිට මේ යාන්ත්‍රමට ඇති වෙන සත්‍ය සමාධිය දිගින් දිගට වෙනස් කරලා මේ ගත්ත වෙනස ස්ථිරසාරව දිගට පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ භාවනා කරගෙන යනකොට වරින් වර වැටහෙනවා නම් මට ඉස්සර වගේ ප්‍රසාද සද්ධාාවක් නෙමෙයි භාවනා කරගෙන යනකොට සද්ධාවේ සමහර වෙලාවට හොඳ ඉදා බහින සුළු ඔකප්පන මට්ටමේ දැස ගන්නාසුළු සද්ධාාවක් වෙනවා හොඳට අරමුණට හිත යොදාගෙන මේ වේදනා සද්ද අනිත්‍යදී ආවත් කාගෙන යන්න පුළුවන් සද්ධාාවක් එන. ඒ සමහර වෙලාවට වැටෙනවා අනිත් ලාවට පටන් ගන්න වීර්ය නෙවෙයි ගත්ත අරමුණ බාධක ආවත් අත නෑර යන පග්ගහිත මට්ටමේ යටිව ගන්නාසලු වීර්යය ඇති වෙනවලුත් එනවා. ඒ වගේම සද්ධාවත් සතියත් එනවා. විශ්වාස කරලා කියන්න පුළුවන් මට්ටමේ තරමට විනාඩි 5 10ක් වුණා. අරමුණේ පවත්වාගෙන යන්න පුළුවන් මට සතියක් ආවා එනවා ගන්න පුළුවන්. සමහරලාට එනවා සමාධියට. අන්න ඒ වගේ වරින් වර ඇති වෙන මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය, සතිය, සමාධි, ප්‍රඥා ඉහළ පහළ යන පත්තමට යනකොට ඒ ඇති වෙච්ච මේ අලුත් අපේ ගතිය ඇති වෙච්චා වූ මේ ඉන්ද්‍රිය ධර්ම තව දුරටත් බල ධර්ම බවට පත් කරන්න අනිවාර්යයෙන්ම අපි යම් යම් පාවාදීම් කරන්න යම් යම් කැපකිරීම කරන්න වෙනවා අපේ ආහාර වේල ගැන සලකා බලන්න අපේ ඉරියව් පැවැත්ම ගැන සලකා බලන්න අපේ හිතේ පවතින වූ වංචනික ධර්ම සහිත මේ පද්ධතිය නැවත නැවත ඒකට භාව ලක්ෂණ කියලා කියන්නේ මේ භාව ලක්ෂණ සලකා බලන්නේ නැතුව මේ જાතිය ඇතිවෙච්ච වෙනස අල්ලගන්න තමයි. එනිසා උගාක් වෙලාවට යෝගාවචරයකට අවශ්‍ය කරලා තියෙන්නේ ඇත්තටම යෝගාවචරය කියලා කියන කොයිම වෙලාවක හරි ඒ පුද්ගලයාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මගේ ශ්‍රද්ධාව වෙනදට වැඩිය තියුණු වෙලා තියෙනවා. වීර්යය බලවත් වෙලා තියෙනවා. සතිය අඛණ්ඩ වෙලා තියෙනවා. සමාධිය බොහෝම සාන්ත වෙලා තියෙනවා කියලා කතිය ඇති වුණාට පස්සේ තමයි කෙනෙක් මේ යෝගාවචර වෙන්න හදන්නේ. යෝගාවචරකේ නමට ගැලපෙනවා. අන්නේ යෝගාවචරකම දිගට පැවැත්වීමේදී තමන්ගේ අර මූලික ලක්ෂණ පෞරුෂත්ව ලක්ෂණ සාමාන්‍යයෙන් කියන්නේ රුචි අරුචිකම් කියලා. මෙවුව නැවත සලකා බලන බවක්. ඇති නොවුනොත් මේ විදිහට වරින් වර ඉහළ පහළ යන සත්‍ය සමාධි ආදී ධර්මවල ස්ථිර සාර පොඳුරට පෙලක් හැදෙන්නේ. ඒ නිසා නිතරම අපි සලකා බලන්න ඕනේ මේ සත්‍තිපට්ඨානෙ නොදන්නා જાතියක ඉඳලා ප්‍රතිපට්ඨානෙ දන්නා જાතියකට ඇවිල්ලා සත්‍තහා විදිය සති සමාධි ප්‍රඥා වගේ ධර්ම ගුණ යම් ප්‍රමාණයකට හැදෙන බව දන්නවනම් නිත්‍යපතා භාවනා කිරීමක් කරන්න ඕනේ. වගේම සක්මන් භාවනාවටත් වෙලා යොදන්න ඕනේ. නමුත් Tamange තිබුණ මේ අනෙකුත් භවය සඳහන් නැත්තම් Tamange මේ රුචි අරුචිකම් ටික මේක තමයි මම කැමති භවකේ භාවයේ කියන එක සඳහන් කරන්න. ඒව කියන්නේ නැවත සලකා බැලීමකට වරින් වර යෙදෙන්න වෙනවා. ඒ තුලින් තමයි අපිට අර ගත්ත ගැම්ම, ගත්ත වෙනස ටික ටික ටික ටික වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒක අපේ මේ අසුකාලීන සංග්‍රහ පොත්වල සඳහන් කරලා තියෙන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා වගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු තියුණු කරන්ට නම් මේ අපේ ආචාර්ය પરම්පරාවෙන් ථේරවාදී ආපු මෙතෙක් ගියේ ඇත්තන්ගේ අනුගමනය කරපු ඒ දක්ෂතා. ඒ ඇත්තන්ගේ ඒ ක්‍රමවේද, ක්‍රමසහවිදි ජීවිතේට ටික ටික ටික ටික ටික ලං කරගත්තා. ඒ ලං කරගත්තේ නැත්නම් පරියංකයේදී පමනක් කරන ප්‍රයත්නයකින් සක්මණේදී පමනක් ඇති කරගන්න සත්‍යකින් කොඳුයට පෙළ හයි වෙන්නේ නැහැ. ඒ නිසා අතුවවල කියවන කොට අහු වෙනවා නවාහකාරයේහි ඉන්ද්‍රියානි තික්ඛානි පවන්ති කියලා. යාන්තමට ඇති වෙන මේ <clears throat> නැත්නම් ඉහළ පහළ යන මට්ටමේ තියෙන මේ ශ්‍රද්ධාව වරින් වර ඇවිල්ලා වරින් වර නැති වෙන මට්ටමේ තියෙන මේ වීරිය නැත්නම් වර එක එල්ලේ දුවල ආය සීසි කඩ වෙලා යන මේ සතිය නැත්නම් හොඳට ඇති වෙලා සමාධිගත වෙලා අනිකාන සම්පූර්ණ නිවර්ත ධර්මයේ යට වෙන මේ සමාධිය ඒ වගේම කාරණා කරන හොඳට වැටෙන සති මේ ප්‍රඥාවක් තිබිලා ඒක සම්පූර්ණයෙන්ම Tamanට දෙස් දෙන විදිහේ නාස්තික ප්‍රඥාවක් වඩටපත් වෙන විදිහ තත්ත්ව කියනවනම් ඒ අනෙකුත් නව ආකාරයකින් මේක තනාවැටිය යුතුයි. අන්නේ තනාවැටිය යුතු ලක්ෂණ වලදී පෙන්නලා කියලා තියෙනවා සක්කච්ඡකාරී සාතච්ඡකාරී සප්පායකාරී. ඒ තමයි පළවෙනි තුන කරන වැඩේ බොහෝමත්ම සකස් කරලා කරන ගතියක් තියෙනවා. ඒ සකස් කරලා කරනවා කියලා කියන්නේ අහම්බෙන් හරි Tamante යම් පරියංකයක මේ දේවල් පෙළ ගැහුණා කියලා දන්නවනම් අන්න ඒ පරියංකයට උදව් උපකාර වෙච්ච ඒ මානසික తত্ত্বය පසුබිම මේ අරණ්‍ය తত্ত্বයද දුක මූල తত্ত্বයද ශූන්‍යාකාර తত্ত্বයද මොන වගේ දේවල්ද කියලා එන්නේ එව්ව නැවත නැවත සපයා දීමට බොහෝමත්ම ආදර ගෞරවයෙන් කටයුතු කරනවා. ඒ පරිසර සාධක බොහෝම තදින් බලපානවා ආධුනික හිතට. ඒ පරිසර සාධක වෙනස් වුණොත් නැවතත් අර යට ගිය නැති වෙලා ගිය සත්‍ය සමාධිය මතු කරගන්න අමාරුයි. මේ සත්‍ය සමාධිය මතු කරගන්න බොහෝ බයපක්ෂව. ඒකට අවශ්‍ය කරන්නා වූ ආදර ගෞරවයෙන් නැමී සිටේ කටයුතු කිරීම කරන්නේ. ඒකට කියනවා සක්කච්ඡකාරී. ඒ වගේම සප්පායකාරී කියලා එකක් තියෙනවා. සමාධියක් ඇති කරන්න ආහාර සප්පාය තියෙනවා. ඒ වගේ වෙලාවල් වල බඩ නරක කරගන්න, ඒ වගේ පොඩට වැඩි කෑම අරගෙන මේව නරක කරගන්න. ඒ නැත්නම් ඉකේ සතුට තියෙනවා, වීර්යය තියෙනවා කියලා දවස් ගණන් කෑම නොකා කරන ව්‍යාපාර කරලා ඇඟවට ගන්න නැතුව ආහාර වල සප්පාය තියාගන්න. ඒ වගේම අහන බණ පරිසරය කරන කතා කල්යාණ මිත්‍රයෝ වගේ දේවල් වලින් ජීවිත සැප සාදා දීම මමක් තමගේ කුළුඳුලේ දරුවාගේ ලෙඩ රෝග නැතුව වැඩිවීමට මවුනුවණින් සලකා දෙනා වගේ තමගේ ආර්ථිකය හෝ දේශපාලන தত্ত্ব හෝ සමාජික தত্ত্ব වලට වඩා මේ සද්ධාව වැඩිවීමට මම කොයි ආකාරයෙන් කටයුතු කළ යුතුද මේ තියෙන වීරිය වැඩිවීමට මම කොයි ආකාරයෙන් කටයුතු කළ යුතුද මේ තියෙන සත්‍ය වැඩි කිරීමට කොයි ආකාරයෙන් කටයුතු කියලා ජීවිතයේ යම් කිසි තීන්දුවක් ගන්න වෙලාවක හැම වෙලාවෙදීම සැප එළවන දේවල් සතියට සමාධියට ප්‍රඥාවට නැත්නම් සත්‍තා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ දේවල් වලට සැපයලවන දේවල් වලට තීන්දුව ගැනීමේදී සමහර විතක Tamange තියෙන සමහර සුඛෝපභෝගී දේවල් පාවා දෙන්න වෙන්නේ තියෙන්නේ. ෘචි අරුචිකන් වලදී සලකා බැලීමක් කරන්න කිත් වෙනවා. අන්න එතනදී මේ සප්පාය කාරණා සලසා දීමේදී කවදාකවත් කාටවත් වගකීම දෙන්න යන්නත් එපා. ඒක අම්මලා තාත්තලා අපට දෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා අපට සපලා දෙනවනම් සලයලා දෙන්නේ අපිට ආර්ථික දේශපාලනික සමාජික තත්ත්ව ඇති කරන්න තමයි. නමුත් මේ ශද්ධාව වැඩි කරන, සතිය වැඩි කරන, වීර්ය වැඩි කරන, සමාධි ප්‍රඥා වැඩි කරන එක කිසි කෙනෙක් කරන්නේ නැහැ. නමුත් හොඳට කල්පනා කරලා බලුවොත් මේ දේවල් වෙනස් කරන්න ජීවිතය තුළ අවුරුද්දක් තුළ මාස 3ක් තුල මාසයක් තුල සත්‍යයක් තුල සතියක් තුල දවසක් තුල අනන්ත අප්‍රමාණ වාර අපිට ලැබෙන. මේ සෑම වාරයක්ම අරගෙන යන්නර විදියේ සත්‍යව විදියේ සති සමාධි ප්‍රඥා වැඩෙන විදියේ එව්වට සැප එළවන සුදු තීන්දුව ගැනීමේදී මේ භාවනාවේදී කරන පරියන්කේදී කරන සතිය නෙමෙයි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ කියලා. එතකොට තමයි අපේ පුංචි පුංචි පාවාදීම් තුලින් පාවාදීම් කියන වචන වැඩි කැපකිරීම කියන වචනේ ගැලපෙන්නේ. කැපකිරීම තුළින් ඒ සතිය ඇති වෙලා තියෙන සතිය තනවාඩක්. එහෙම නොකර හිටියොත් හැමදාම ඒක කොඳු යට පෙළෙන නැති එකක් වඩටපත් වෙනවා. ඒ වගේම සක්කච්ඡකාරී, සප්පායකාරී, සහතච්ඡකාරී කියලා තව ගුණයක් මතක් කරලා තියෙනවා. සහතච්ඡකාරී කියලා කියන්නේ ඒ ඉන්දිය ධර්ම වැඩි වීමට සතත අභ්‍යාසයෙන් නිත්‍ය වශයෙන්ම වෙලාවක් වෙන් කරගන්න. දවසකට මා දින 10ක් වාගේ ඒක ඒ වෙලාවට දානවාමයි. නැත්නම් විනාඩි මම 30කට වැඩි කරගන්නවා. 45කට වැඩි කරගන්නවා. 50කට වැඩි කරගන්නවා වගේ තමයි නෑමට දවස් වේලාවක් වෙන් කරනවා වගේ, කෑමට වෙන් කරනවා වගේ, නිින්දට වෙන් කරනවා වගේ, අනිකුත් ඒ දෛනික කටයුතු වෙන් කරනවා වගේ කල්පනා කරලා බලන්න ඕනේ මම මේ පැය 24ක්ම මේ සතියක් සමාධියක් නැතිව හිතට කිසි ආහාරයක් නැතුව මේ ගත කරන ජීවිතයේ මොකද්ද ඇති හරපද්ධතිය මට කියලා මොකද්ද මම ඉතුරු කරගත්තේ මට කියලා හම්බෙන ආධ්‍යාත්මික ආයෝජනය මොකද්ද කියලා බලලා ඒ සතතාභ්‍යාසයේදී කිපතා මේකට වෙලාවක් යෙදීම තමයි ඒ යෝගාවචර ජීවිතයට හොඳටම පිටකොන්ද ලබා දීමට අවශ්‍ය කරන්නේ. ඒක තමයි මම හිතනවා අමාරුම දේ. ඒ මොකද දවසින් දවස අපිට තියෙන අභියෝග ප්‍රමාණය වැඩි. නමුත් කොතනකින් හරි පටන් අරගන්නයි කියලා කියනවා. දවසකට මම මෙන්න මෙච්චර වෙලාවක් වෙන් කරනවා. ඒක පුළුවන් තරම් ඒ මේ සලසුමේ සුද්ධ වශයෙන්ම අයින් කරලා ඒක භාවනාවට යොදව ගන්න. අය මතකයි ඔය ආනාපාන සති පළවෙනි පොත ලියන වෙලාවේදී දෙවෙනි ලියන පොත ලියන වෙලාවේදී ලොකු සාංශ මතක් කළේ ඕන කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ මේ වගේ සමාධියක් මේ වගේ සත්‍ය ගන්න අපි කොච්චර වෙලා ගත කරන්න ඕනද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා හොඳම ආදර්ශවත්ම චරිතයක් තියෙනවනම් ඉදිරියට පැයක් පැයකමාරක් හන්දාට පැයක් පැයකමාරක් වශයෙන් වෙන් කරන්න ධර්මද පුළුවන් නම් ඒක ඇත්තටම පෙරපින් කරලා පිච්ච උපනිෂේ සම්පත්තිය. අන්නේම වෙන් කරාට පස්සේ ඒක කවදාකවත් වෙන දේවල් වලට යොදන්න බෑ. ඒ වෙලාවේ ඒකටම යොදන්න සතත අභ්‍යාසය කියලා කියන්නේ කතාම අභ්‍යාස කරන්නේ. ආනේ අභ්‍යාස කරන්න දන්නවනම් ඒකදී පරියන්කේ හරියක් නැතත් ඒ කාලේ යොදනවා. ඒක නිසා සමහරලාට ලොකු සාංශ කියනවා ඒ වෙලාව සමහර විටක පැයම යොදා ගන්න බැරි හදිසි මරණයක් අනතුරක් කාරණා සිද්ධ වුණත් අඩු ගානේ ඒකෙදී විනාඩි 10ක් 15ක්වත් වාඩි වෙන්න තරමට අපි මේ මේ ගත්ත ගැම්ම ජාතිය වෙනස් කිරීමට නැත්නම් සතිපට්ඨානේ වඩන්න නොවඩන තැන ඉඳලා වඩන තැනට ගත්ත ගැම්ම නොකඩවා පවත්වාගෙන යන්න කැප කරන්නේ. ඒකල කියනවා සමහර විටක ඒවත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සමහරට වාහනයක ඉන්නේ. මොකක් හරි වැඩකින්. අඩු ගන්න මේ වෙලාවට අදිස්ථාන කරන්න කියනවා මේක මගේ භාවනා වෙලාව. ඉත ලැබිච්ච ගමන්ම වහාම නැවතත් අර භාවනා වෙලාව පූර්ණ කාලීන දීමේ සතතාභ්‍යාසයට හිතියව ගන්න. එහෙම නොවුනොත් ඒ සද්ධාවත්, වීරියවත්, සතියවත්, සමාධිවත්, ප්‍රඥාවටවත් ඒවට පිටකොන්දක් නැහැ. ඒ නිසා ඒවට බෑ මේ වෙලාව උතුර ගන්න. ඒක අනාත්ම ධර්මයි. අපිට පුළුවන් අපේ චිත්ත ශක්තිය සොයම් මේ ස්වච්ඡන්දේ පාවිච්චි කරලා ඒකට අපි මුලින් මුලින් සෑහෙන්න උදව් කරන්නේ. අන්න ඒකෙන් තමයි අපිට මේ ඇති වෙච්ච වීර්ය සති සමාධි වගේ දේවල් වලට අපි අනුග්‍රහ කළා වෙන්නේ. ධෛර්යය දුන්නා වෙන්නේ. ඒ නිසා ගාක්ම වැදගත් ප්‍රශ්නේ තමයි ඇත්තටම මම හිතනවා සන්තෝෂ වෙන්න පුළුවන් මේ වගේ රටවල් වල දෛනික කාලසටහන ජාතිය වශයෙන් සකස් වෙච්ච රටවල්. මට සති කාලසටහන හොඳට සකස් වෙච්ච නිසා මෙවැනි රටවල් වලට ආපුවම බොහෝ දෙනෙකුට කාර්ය බහුල වුණාට ජීවිතේ සලස්මක් ඇති කර ගන්න පුළුවන් ශක්තිය වෙයි. මේ ලංකාව වගේ රටවල් වල මම දකිනවා ඒක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හරිම අමාරුයි කිසියම් දෙයක් සලසුම් කරලා කරන්න. එතන දේවල් වලට වැඩිය උගාක් මේ විචල්්‍ය සාධක වැඩි ඒ නිසා පොඩ ගොඩක් වෙලාට වෙනස් වෙනවා. වෙනස් වෙච්ච නිසා හොරෝ තමයි දානවා වගේ කොච්චර හොඳට පිටිට එකට ගිහිල්ලා අපි මේ ගුණ ධර්ම දිනු කරනවත් අනිකානේ එහා සමාන චිත්ත පීඩාවක් එනවා. අර ගුණ ධර්ම තේරම දැක දැක දන දන විනාශ වෙලා යනවා. අන්න ඒකට තියෙන හොඳම උත්තරේ තමයි මේ නිත්‍ය ආභ්‍යාසය. එහෙම නැත්නම් මේ සතත ආභ්‍යාසය කියලා කියන මේ දවසෙන් කොටසක් වෙක. ඒක වතක්. ඒ තමන් වෙනුවෙන් කල යුතු වතක් වශයෙන් වෙන් කරන්නේ කියලා. එහෙම නොවුනොත් ඇත්තටම අපි සවසේ පැය 23ක් කියලා හිතමු. සියලු දෙනාගේම සුඛ සිද්ධියට කටයුතු කරාට තමන්ගේ සුඛ සිද්ධිය වෙනුවෙන් වේලාවක වෙනස් කරගත්තේ නැත්නම් දවසින් දවස දවසින් දවස තමන්ගේ කායික මානසික සෞඛ්‍ය පිළිවුණොත් තමන්ගේ උදව් ලබන සියලු දෙනාටම අසාධාරණයක් වෙනවා වේලාව. ඒ නිසා තමන්ගේ ජාම බේරගන්න, තමන්ගේ ආයෝජනය කරගන්න සතතාභ්‍යාසය තමයි ඊටාම වැදගත්. මේකෙදි මම හැබැයි මම පුත්කලීකව නම් හිතන්නේ නෑ. මම ගිහි කාලේ භාවනා කරන කාලේ මට එහෙම නිත්‍ය අභ්‍යාසයක් මයි ළඟ තිබුණේ නෑ. මම කරන්නේ හම්බු වෙච්ච වෙලාවක සත්‍යන්ත නිවාඩු දාගෙන ගිහිල්ලා ඒ සත්‍යන්තේ භවනා මධ්‍යස්ථාන කොහොම හරි කාටවත් නොදැනෙන්න රිංගාගෙන ඉඳලා එළියට මේක තමයි කරේ. පහු වෙනකොට පහු වෙනකොට නම් මට තේරෙන්න පටන් අරගත්තා මේ විදිහට මේ මේ අර අඟුලිමාල මේ ඇඟිලිමාලේ දාගන්න ඉස්සල්ලා සත්තු මිනිසු මර මර දැන් තැන් වල ඇඟිලි හංගාංග හිටපු කාලයක් තිබුණා. බොහොම අමාරුවෙන් මිනිහෙක් මරලා ඇඟිල්ල තියාගන්නවා. ඒක ගහක් අත හරි කලක් අත හංගලා ගියාම ඔන්න කපුටෙක් අරගෙන. අනිත් දවසේ කියලා බලනකොට ඒක නෑ. මේක ඉල්ලගෙන ඉන්නත් බෑ මිනි කුණු ගහක් රට. ඒ නිසා අතන මෙතන දාලා අන්තිමට බලනකොට තේරෙන පටන් ගත්තා මේක කොච්චර කරත් කොච්චර අමාරුයි මිනිහෙක් මැරුවත් ඒ ඇඟිල්ල පරිස්සම් කරන්න බෑ කැලේ ඉන්න තාක්කල්. ඒ නිසා අන්තිමට ඒක අමුණගෙන කරේ දාගත්තා. ඊට පස්සේ තමයි නම වැටුනේ. අන්න ඒ වගේ තමයි අපි මේ වරින් වර වරින් වර මේ විදිහේ සති සමාජ ධර්ම ඇති කරත් ඒ කරේ එක දාගන්නකම් ඒ වුණා නිකන් කපුටෝ ගිහිල්ලා රොටි කැලි අනම්මනම් ওই වහලයල් වල හම්බලා අංගන් අනිකට බලනකොට නෑ. හරියට කල්පනා කරනවා සොක්‍රටිස් වගේ ගිහිල්ලා කප්ප වෙනවා කල්පනා කරන කොයි කොයි උළු කැටයටද හැංගුවේ කියලා. අරකත් බලනවා මේකත් බලනවා බලනකොට නෑ. මොකද මුළු වහලේ හැමතැනම උළු කැටයක වගේ. ඒක තමයි අඟුලිමාලත් මුකුවාතරම් මැරුවා. මැරුවට කතාකවත් ඒ ගුණයක් ආවේ නෑ. ඒක උර චක්‍රමාලාව කරේ දාගත්තට පස්සේ තමයි 1යි 2යි 3යි කියලා ගණන් ගන්න පටන් ගන්නවා. යන්නේ වගේ මේ භාවනා ජීවිතේ කාලයක් තියෙනවා. තමයි විශ්වාසයක් තියෙනවා. පූර්ණ කාලියම දැම්මොත් නම් කරන්න පුළුවන් කියලා. ඒකට ලොකු සිහින ලෝකයක් තියෙනවා. කවදානම් මම පූර්ණ කාලින භාවනා ජීවිතයට යම් දෝ කියලා. ඒක නිකන් හීනයක් විතරයි. නමුත් ඊට වඩා ප්‍රායෝගික ක්‍රමය තමයි ඒ වගේ කාලයකට කෙලින්ම ගියාට අපි සුදුසුකම් නෑ අපිට. පුළුවන් කමක් නෑ නිසා හැමදාම විනාඩි 10ක් 15ක් 20ක් 30ක් වගේ දාන්න පුරුදු කරලා ඒක දිනු කරන සත්‍යාභ්‍යාසයේ ඒක හැමදාම ඒ කියන්නේ සත්‍ය වැඩෙනවා කියන්න බෑ. නමුත් සත්‍ය වැඩි වීම හොඳ වාතාවරණයක් කරලා දෙනවා. ඒ නිසා මේ සත්‍තාභ්‍යාසයේ තමයි අපි අපි කෙරෙහි ආත්ම මොකක්ද කියන්නේ අත් කුසලයේ වශයෙන් ස්වార్థයේ වෙනුවෙන් වෙන් කරන දේ. ඊට පස්සේ ඒකට පණ වගේ රකින්නකයි තියෙන්නේ. එක විනාඩි 5ක් හරි කමන්නේ 10ක් හරි කමන්නේ ටික ටික ටික ටික පුරුදු කරලා ඒක වැඩි කරනවා. මෙන්න මේ සතතාභ්‍යාසය නිතිපතා යෙදවීම අපි මේ ගත්ත වෙනස මේ අලුත් જાතියකට જાතිය හඳුනා ගන්නට જાතියට හේතු හොයන භවය දැනගන්න ඒකේ නිරෝධ වීම සඳහා කටයුතු කිරීම කියන මම මේ දෙන්න හදන අර්ථකථනය හැටියට බලනකොට වැදගත්යක් වඩපත්. පරිමර රෙක්ටිට් වලට යන එක නරක නෙවෙයි. ඒක තමයි අපේ හැකියාව දැනගන්නේ. නමුත් ඒක දිගට පවත්වා ගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් ඔය විමාතර සිර ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි ගත්ත ගැම්ම අතහරින්න නැතුව ගෙනියන්න පුළුවන් ශක්තිය. සතතාභ්‍යාසය. ඒ වගේම තමයි ඒ තමන්ගේ මේ භාවනා කරගෙන යනකොට මේ ඉන්දිය ධර්ම අතර සමබර භාවයක් පවත්තන්න ඉන්දිය ධර්ම වඩන්නත් ඕනේ ඒව අතර සමබර භාවයක් ඇති කරගන්න. සද්ධාව වීර්යයත් එක්ක සමබර වෙන්න. එතකොට සමාධිය සද්ධාව ප්‍රඥාවත් එක්ක සමබර වෙන්න ඕන සමාධිය වීර්යයත් එක්ක සමබර වෙන්න ඕන මේ දේ සමබර වෙන්න නම් නිතරම සතිය ඇඟිලි පහේ මුල තියෙන පැද තියෙන දිග ඇඟිල්ල වගේ සත්‍ය සමබර වෙන්න. එහෙම නොවුනොත් අපි සමහර විටක ඕනාට වැඩිය සද්ධාවන්ත වෙන්න පටන් ගත්තොත් එතකොට <clears throat> විමසුන් නොවන නැති වෙලා මේ කුංචි දේවල් මේ සායම්බරුකාරයෝ ඉන්නවා රායඹුරු කාරණට අහුවෙ. අහුවෙලා කෙටි ක්‍රම හොයාගෙන ගිහලා අර ගිය කර අරගෙන ගිය වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම කඩාගෙන සමාධිය කෝකටත් සීලියක් නැත්තක්පත්. හරියට මේ වගේ ඒ ආගමානුකූල පැත්තට යොමු වුණාට පස්සේ ඒක ගිල ගන්න තරම් පතු වෙලා ඉන මකරේ. සමාධිය හරිම වැඩි. ඒ නිසා මේ හැම දෙයක්ම පරීක්ෂා කර කර ඉවුවට වැටි වැටි යන්න ගියොත් මහ විශාල පෞරුෂත්වයේ වැටීම් සිදු වෙන නිසා නිතරම කිසිම දෙයක් ඒ සත්‍තාවෙන් පූර්ණ කාටයක බාර ගන්න නැතුව ඒ විමසුන් නොනේ යොදන්ට යම් ප්‍රමාණයක් මේක දුනුමිලිස්සස වැටෙන මොලේනේ කල්පනා කරලා බලන්න දැනගන්න. එහෙම නැතුව වැටුණාට පස්සේ කවුරක්වත් උදව් කරන්නේ නැහැ. තමන්නේ වැටෙන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාව වැඩි වෙලා සත්‍තාව වාඩු වුණොත් මේ දේවල් ඕනකට වැඩි විමසුන් නොවන වැඩි කරන්න පටන් අරගත්තොත් මේ ඔළුව අවුල් කරගත්තා වගේ කිසියම් දෙයක මේ රසයක්. එහෙම නැත්නම් කරගෙන යන වැඩේ පිළිබඳ සන්තුෂ්තියක් කවදාකවත් එන්නේ. හරියට විමසනුවට ගියාම මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය වැඩි වෙනවා. ඒ වගේම සමාධියක් ආවත් ඒ සමාධිය වඩා ගන්නව වෙනුවට ඒක අවුල් කර ගන්න ගතිය. ඒ නිසා මේ සද්ධාවයි වීර්යයයි සද්ධාවයි ප්‍රඥාවයි සමබර කිරීම යම් ප්‍රමාණයක සද්ධා වීර්ය ඇති කෙනා විසින් නිතරම සැලකිල්ලෙන් කරනවා. එහෙම නොවුනොත් ඒ සද්ධාවයි වීර්යයි එකිනෙකට හානි කරගන්නවා. අධික සද්දෝ මන්දපයි. සද්ධාව වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රඥාව බාධා කරනවා. ප්‍රඥාව වැඩි වෙනකොට සද්ධාව ඒ වාගේම කාබාසිනිය කරනවා. මේ දෙක සමබර කරපුවාම ජවයක් පාටපත් වෙනවා. මේ සමරෝධ සහිත රතේක වගේ විෂමරෝධ සහිත සතේක යනකොට හරි වෙහෙසයි. සමරෝධ සහිත රතේක යනකොට ඇලයින්මන්ට් හරි ගියා වගේ වාහනේ සැපයක් ඇති වෙනවා. ඉතින් මේක කවදාකවත් ඥානයකින් යුක්තව යොදලා මිස ඉබේ හරියන්නේ. ඉබේ හරියයි බොහෝ කල්යක්. ඒ නිසා යන්තම් හරි ඉන්දිය ධර්ම තියෙන කට්ටිය නිතරම කල්පනා කරන්න ඕනේ යම් වෙලාවක මම වැටෙනවනේ. භාවනා වැඩිච්ච වෙලාවක මේ සද්ධාහ වැඩිකම නිසාද මට මේක වෙලා තියෙන්නේ. නැත්නම් ප්‍රඥා වැඩිකම නිසාද නැත්නම් මේ දෙකේ සමබර භාවය මදි නිසා. මේ සමහර වීර්ය වැඩි කරන වෙලාවක් තියෙනවා. ඒක සද්ධාහ මේ සමාධිය නාස්ති වෙනවා. සමාධිය වැඩි වෙච්ච වෙලාවට වීර්ය නාස්ති වෙනවා. නින්දට වැටෙනවා. මේ දෙකත් පරියන්කේදී ලැබෙනවාමයි. කිසිම කෙනෙකුට කවදාකවත් ස්වභාවයෙන් මේ සමාධිය වීර්යය දෙක සමපර වෙනවා. ඒ නිසා වීර්ය වැඩි වෙනකොටම වෙන්නේ මොකද්ද? මේ මැස්සෙක් මේ මැසි පොදියක් ළඟට ගිය මී වැත්තේ ඒ මීයට දුම් පිපිනකොට ඒක පාරට මී වතේ ඇවිස්සලා අර වැත්තගේ වටේ මේ වැත්තගේ වටේ ඔළුව වටේ කරකෙන්න හදනවා වගේ අපේ හිතවිලි සම්පූර්ණ දුවන්න පටන් ගන්න ඔළුව නිකන් ඇවිසිච්ච මීමැසිකුතියක් වගේ ඇවිසෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නවා ඒක එකතු කරලා පුලි කරලා සමාදම් කරගන්න සමාහිත කරගන්න බැරුව යනවා. අනික් ගමනේ සමාහිත පහේ වැඩි වුණොත් නිදි කරන්න පටන් ගන්නවා. කිසියම් දෙයක විමසුණු වන ගතිය නැතුව නිකන් හුඟක් වෙලා මේ සීතල වේලාවක හුඟක් වෙලා අයිස් පෙට්ටියේ තිබ්බ බටර් ටිකක් අරගෙන පාන්සලක් ගන්න බඩුවට ඒකේ ස්ප්‍රෙඩබිලිටි එකක් නෑ හරි අමාරු ගන්න. අන්න ඒ වගේ ඒක නිකන් හුදටම ගුලි වෙන්න පටන් ගන්නවා. එතකොට ඔක ටික රත් කරන්න. අන්න ওই දෙක වගේ තේරුම් ගන්න නම් ඉතින් සත්‍තහා වීර්ය වැඩි නිසා විශ්වන චිත්තක්ෂණත් ඇවිල්ලා ඒක පිළිබඳව විමසුම් නොවන තියෙනවා. සමාධිය වැඩි වෙලා නිදිමත වෙන හිතක් ඇවිල්ලා ඒක පිළිබඳව සතිය යොදන ගැත්තේ තියෙනවා. ඒවා නැවිත් දිනනවට වැඩිය හොඳයි ඇවිල්ලා ඒ පිළිබඳව විමසුන්න ඕන යොදලා මේවා මම විශ්ීම කළ රැසියුත් ඒවා ගුරුවරු වට උපදෙස් දෙන බව හැබෑව ගුරුවරු ඒවට වගකීම ගැටියට බව හැබෑව නමුත් ගුරුවරයා දෙන උපදේශයේ නියම තැනදී නියම විදියට පාවිච්චි කරන්න නම් මේ වගේ අඩුපාඩුකම් හිතෙන්න මේ වගේ අනතුරු වෙන්න මේ වගේ බාධා වෙන්න ඕන වෙනකොට හොඳට පාට බලාපොරොත්තු සුන් කරන අතාරින් නැතුව මේ අවස්ථාව මොකක්ද කියලා දැනගන්න ඒ යෝගාවචරයා ඒ තමන්ගේ වෙහෙස ටිකක් විඳගෙනම භාවනා කරන්න. එහෙනම් ලැජ්ජාවටපත් වුණත් කමන්නේ මේ භාවනා පරියන්කේ වට කරන්නතු යන්න වගේ ඒ තමන්ගේ පෞරුෂත්වයේ පිළිබඳව ලැජ්ජ බය පිළිබඳව එහෙම නැත්නම් රුචි අරුචිකම් පිළිබඳව තැදි මතවලට යන්න නැතුව ඉදිරිය කරන ගතියක් තියෙනවා. මේ ටික කිරීමේදී නම් මේ වගේ මේ ඉන්දිය ධර්ම සම්බර කිරීම අතින් ගත්ත જાතිය ගත්ත ගැම්ම ඒ ආරේ කඩාගෙන යන්නේ නැතුව යනකොට මේ සතියේ තියෙන වටිනාකම කෙලවරක් කරන්න බෑ. සතිය තමයි ඇත්තටම මේ වෙලාවේ වීර්ය වැඩි වෙලයි මේ මට සමාධිය වෙතුනේ. නැත්නම් මේ සමාධිය වැඩි වෙලයි මට වීර්ය අඩු වෙලා නිදිමත හැදුනේ කියන එක සතියට අල්ලගන්න පුළුවන් වුණා නම් ඒක පේන්නේ සතියට සතිය නැති බව අහු වුණා වගේ වැඩක් විදියට තමයි. ඒක නිසාම යම් දවසක දුර සත්‍යමත් වෙලා ඉන්න වෙලාවක අහු වුණොත් මගේ දැන් සතියට හිත ඇවිස්සලා තියෙන බව තේරෙනවා. මගේ සතියට දැන් හිත නින්දට වැටි වෙටි යන බව තේරෙනවා. මගේ සතියට දැන් තේරෙනවා මම මේ ගත්ත සත්‍තාවෙන් ගත්ත තීන්දුව වැරදි බව. එහෙම නැත්නම් මගේ සතියට තේරෙනවා මේ විමසුණු වල වැඩිවීම නිසා අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතියක් ඇවිල්ලා තියෙනවා වගේ මෙන්න මේ ලකුණු දැක්කහම ඒක නින්දාවක්වත් පසුබාහන කාරණාවක්වත් නෙවෙයි දැන් අර ගුරුවරයෙක් නැතුව වෙදෙක් නැතුව තමන්ගේම ලෙඩේට තමන්ම අත්බේදී ගන්නවා වගේ. අන්නේ මේ පරිේශනාත්මකව සලකා බලන ගතිය එන්න අපි හැම වෙලාවෙම සතියට ලොකු ඉලක්කයක් වගේ. ඒ වගේම හිතා ගන්න ඕනේ හැම වෙලාවෙදීම ගුරුවරයෙක් සම්බන්ධ කරගන්න තියෙනවා හොඳයි නැත්නම් ඊට වැඩිය හොඳයි. මොකද Tamanට එන ප්‍රශ්නේ Taman ප්‍රශ්නේ විග්‍රහ කරගන්න මට්ටමට. මේ මේක සඳහා අවශ්‍යම කරන්නේ මේ Tamange පරණ රාමුව පරණ රුචි අරුචිකම් පොඩ්ඩක් පාවා දෙන්න. මේක තමයි බොහොම අමාරු දේ. ඒ දේ කවදා හෝ Taman අතට පාරගෙන කරන්න කැමති නැත්නම් හැමදාම නිකන් සූප්පියෙන් කිරිකවන්න වෙන බබල් පාටපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අභියෝගයක් එනකොට අභියෝග ඉල්ලනවත් නෙවෙයි භයානක තත්ත්ව අනතුරු ඉල්ලනව නෙවෙයි. එන හැම එකක් තුළම Taman තුල තියෙන මේ ප්‍රශ්නේ තේරුම් ගැනීමේ ශක්තිය ක්‍රියාත්මක කරේ නැත්නම් මේ භාවනා ජීවිතයේ මේ ඉන්දිය ධර්මයන්ගේ ඝන පහළ වීමක් වෙන්නේ. ඒ නිසා අපිට එන බාධක, අපිට එන කරදර සෑම දෙයකින්ම අර තියෙන යකඩ ආයුධයට පන්නරේ පිහිටීමක් වෙන්නේ. අන්නේ පන්නරේ පිහිටීමේ වැඩේ ඒ වෙලාවේ හැටියට ගන්න ආණ්ඩුවකින් ආණ්ඩුවකට මාරු වෙනකොට తాවකාලික රජය මගින් රට පාලනය කරනවා වගේ අන්නතර තක්කු මුක්කුවේදී මේ මාරුවේදී සතිය තමයි තාමත් ප්‍රයෝජනවත් කුත්‍යක් කරන්නේ. මෙන්න මේ සතියට ඒ නිසා පූර්ව නිගමන වලින් තොරව. මට මේක විය යුතුයි නැත්නම් මට මේක නොවිය යුතුයි කියන අදහස් නැතුව පැමිණෙන දෙයට පැමිණිච්ච අවස්ථාවේ මුණ දුන්නොත් උතුමාකාර විදිහට දනු සම්භාරයක් අවස්ථාවටපත් වේ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා මේ හුඟ දෙනෙක් ඒක බුදුම අඩුලන්තෝක යොදවලා කියන හැම කෙනෙක්ම හිතනවා ඒ වගේ තක්මුක්කක් වෙනකොට මොකක් හරි ආයතනයකින් මොනවා හරි ඒජන්සි එකකින් ඇවිල්ලා උදව් කරයි කියන්නේ. ඒක මා තරංගේ තියෙන අර ස්ථානික ප්‍රඥාන කරන වස පද නින්දාව. ඒකට මුහුණ දුන්නොත් අන්න එතනදී අපි හිතා ගන්න බැරි තරම් ඊට ප්‍රස්තාව එන්න පටන් ඒක නිසා යම්තම් හරි සත්‍තා වීර්ය සති සමාධි ප්‍රඥා ඇති කෙනාගේ ජීවිත හරිම විචිත්‍ර කරගන්න පුළුවන් සෙල්ලක්කාර කරගන්න පුළුවන් නැත්නම් එළඹි මොහොතට තරුණ විද්‍යට නැවුම් විදියට මොන දෙන්න පුළුවන් පැමිණිගොක් පැණි රහයි කියලා මේ සතියට මුල් තැන තියලා. එද දේතම කරන්නේ සතියේ මොන දෙන එක විතරයි කියලා යන්න ගියාම කිසිම ආයුධ මල්ලක් නැතුව ලෑස්ති වෙන්න තු යන්න පුළුවන්. ඒ වෙලාවට ළඟ තියෙන කටකලාරි ගහගත්තා, අරගත්ත වැඩේ කරගත්තා කියන. ආන් මේ විදිහට Taman ගියර තිබුණු රාමෝ කඩන එක තමයි මම මේ භවයේ කඩනවා කියන එකෙන් මට නම් තේරෙන්නේ. එතන මේ ආත්මෙදී දිනු කරන කියලා ඊයාත් ඊගාවාත්මේ જાති එනකොට භවය වෙනස් කරනට වැඩිය භව කියලා කියන්නේ අපේ කැමැති බව, අකමැති බව, රුචිකත්වයේ වගේ දේවල් පොට්ටකට පාදේ. පාවදින එන දෙයට ඒ එන තාලෙට මොන දීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් අර භාගයට තනිච්ච වැඩිච්ච ඒ සද්ධාහදී ධර්ම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒකට ඔය ඉන්දිය ධර්ම පහ ගැන කියනකොට සමාධියයි වීර්යයයි දෙක සමබර කරන්න කියනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම්බර කරන්න කියනවා. ඒ වගේම තමයි මේ බොජ්ජංග ධර්ම ගැන ගන්නකොටත් ඒ මුලින් තියෙන සති ධර්ම විචය විරිය වගේ දේවල් බොහොමත්ම කුසීත වෙච්ච හිත නැගිටවන්න සමදක්ෂකමක් තියෙනවා. ඊට පස්සේ පස්සද්දී සමාධි උපේක්ඛා කියන එක ඕන කලබලකම සංසිද්ධ වීමේ ශක්තියක් තියෙනවා. ඒ තුන තුන ඊව සමබර කරන්න දැනගන්න. ඒ නිසා බාධාවක් ආවට පස්සේ බාධාවක් කියන්නේ මොකක් හරි භාවනා කැඩුනයි කියන එකයි අපේ සාමාන්‍ය විවාදය. හැදුනට පස්සේ අන්නේ தত্ত্বය මොකක්ද කියලා හොඳට දැනගත්තොත් අපිට තේරුම් කරගන්න පුළුවන් වෙනවා මේ යන්ත්‍රේ ජරපර ගන්න මෙන්න මෙතන තෙල් කරා. මෙන්න මෙතන නක්පුරු වෙලා තියෙනවා. නැත්නම් මේ වතුර නැතිලා තියෙනවා කියලා පොට්ට පොට්ට පොට්ට පොට්ට Tamante ඒක උදවන් දැන ගන්න පුළුවන් ශක්තිය දියුණු කෙරුවොත් තමයි අපි මේ ගත්ත ගැම්ම දෙකට ගෙනිය ගන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්දිය ධර්ම දියුණු තියුණු කිරීම සඳහා මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවනම් කියන්න තියෙන්නේ මේ දුෂ්කරතා පහළ වෙන්න. නොසිතු නොවිරු අවාසනාවන්ත දේවල් වෙන්න. මේවා මේ පතනවා කියන එක නෙවෙයි වෙනවා. අන්නේ වෙනකොට ලෑස්තිලා ඉන්න එක තමයි ඒ ගත්ත જાතියේ දියුණු කිරීම නම් જાති මෙතන දියුණු කිරීමක් තමයි අපි මේ જાතිය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. තේරුම් ගැනීම සඳහා අර පරිණුච්චකම් පාවා දීම තමයි මේ ජීවිතේ කරන දානේ අපි සාමාන්‍ය ඉස්සරලම කරන්නේ වස්තු දානේ ඔය ආහාර පාන දන් දෙන එක. ඊට පස්සේ තමයි අපේ රුචි අරුචිකම් දානේ දීම තුලින් තමයි අපිට කවදා හරි අපේ තුල ක්‍රියාත්මක වෙන මේ වංචනික ධර්ම ඒ වගේම මේ গুপ্ত ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයක එලිකහල කිරීමක් කරගන්න පුළුවන්. ඒ ටික නොවුනොත් කවදාකවත් ඔය මේ රිට්‍රීට් එකකින් ගන්න එහෙම නැත්නම් හදිසිය ඇති වෙන්නේ සති සමාධියක කවදාකවත් අපිත් එක්ක දිගට ගමනකට එන්නේ. හැම වෙලාවෙම ඒව ගන්න පහල කිරීම සඳහා කියුණු කිරීම සඳහා ජීවිතේ හැම චිත්තක්ෂණයකම අපිට අභියෝගයක් එනවා. අනේ හැම අභියෝගයකම ඉන්දිය ධර්ම සමපර කිරීම, පොච්චංග ධර්ම සමපර කිරීම කරන්නේ. ඒ වගේම හරියන වෙලාවක් එනවනේ. අපි ඉස්සෙල්ලා පටන් ගන්නකොට කිව්වා වගේ සකස් කරලා වැඩ කරගෙන යනකොට හොඳට මාසයක් කැඩලා ගිය සත්‍ය සමාධිය ඔන්න හරිය. හරි ගියාට පස්සේ කියලා කියනවා සමාධිසච නිමිත්තක් අහයි යෝති. ඒ හරි ගිය වෙලාවේදී හරියන්ට හේතු වෙන්න ඇතයි කියලා. Taman ආසන්නයෙන් සම්බන්ධ කරන කාරණා නිමිති වශයෙන් තියාගත්තේ. ඊට පස්සේ මේ නිමිති නැවත නැවතත් ලබා දෙන්නේ. එහෙම ලබා දීමෙන් තමයි අපිට අනිත් දවසේ ඒකට අවශ්‍ය කරන මේ සප්පාය කර්ම සපයාදීමක් වගේම දෙයක් ඒ නිමිති ගැනීම තමයි බොහොම වැදගත්. ඒ නිසා මේ වගේ භාවනා කරනකොට ඒකට ගොඩාක් ඒ නිමිති ලබා ගන්න පුළුවන් උදාහරණයක් කියනවනම් ඒ නිත්‍ය දවසක් පරියන්ක දෙක තුනක් හතරක් පහක් කරනවා සක්මන කරනකොට හොඳට තමයි තේරෙනවා මට හරියන්නේ උදේ පරියන්ක. ඒක හෙටත් කරලා බලන්න. අනිත්‍යත් කරලා බලලා දැනගන්නවා මට පරියන්ක වලින් මට හරියන්නේ මේක. එහෙම නැත්නම් මට හරියන්නේ ගාක් කරාට මේ සක්මණෙන් පස්සේ. එහෙම නැත්නම් මට මේ බුද්ධ වන්දනාවකට පස්සේ. එහෙම නැත්නම් මට හරියන්නේ මෛත්‍රී භාවනාවට පස්සේ. එහෙම නැත්නම් ආදි වශයෙන් මේ පෙරත් නොදැක්ක අල්ලාගත්තේ නැති කරුණු ටික ටිකට කරනකොට අහුවෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු අපි නැවතත් අපි පළපුරුදු ඒ ගෘහස්ත ජීවිතේ ගියාට පස්සේ අපි ඉස්සලා හිතාන හිටියා මේ නිදා ගන්න කලින් තමයි මම පැයක් භාවනා කරන්න කියලා කාලකටන හදාන හිටියා. මොකද රිට්‍රීට් එකට ආවට පස්සේ තේරෙනවා මට භාවනා හොඳට හරියන උදේ කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා කාලසටහන මේ දිගනගත්ත කාරණාවට අනුව ප්‍රායෝගිකව සකස් කරන්න. අන්නේම සකස් කළොත් ඉසල ඉසල ටිකක් අවුලක් එනවා. මොකද හේතුව අර උදේ හවස පැයේ අපිට තිබුණ ඉතර වෙන පොයින්ට්ස් මොකුත් නැහැ කරගන්න පුළුවන්. දැන් මේක උදේට ගත්තට පස්සේ අවුල් වෙනවා. නමුත් හරිනම් මේ තීන්දුවන ගෝ කලකින් තව පැය භාගයක් වැඩි වෙන විදිහට තමයි ජීවිතේ වැඩවල ගුණයක් එක්ක පටන් ගන්න. ආන්නේ විදිහට නිමිති ගැනීම සම්බන්ධයෙන් හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක මේ රෝගයක් සුව වීගෙන එනකොට ඒ රෝගය ඉක්මනට සුව වීම සඳහා ඒ අදාළ පහසුකම් සලසලා දෙනවා වගේ සමාධිශ්‍රත නිමිත්තක් අහයි හෝති කියලා සරුවත්නසේ සඳහන් කරා. ඒක ඇත්තටම ඔය කාරණා නමේ සඳහන් කරන එක සරුවත්නහන්සේගේ එක පෙළට කියපු තැනක් හොයන්න අමාරුයි. අටුවාවේ තමයි සඳහන් කරනවත් මේ සමාධිස්සච නිමිත්තක් ගහයි හෝති කියන එක සර්වඥාන්සේ බොහොම ලස්සන නිදර්ශනයක් ගෙන හරපානවා අපි කොහොමද මේ භාවනාව සම්බන්ධයෙන් කොමන් සෙන්ස් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළ යුත්තේ කියන එක. ඒක සර්වඥාන්සේ මතක් කරන්නේ උකුස්සෙක් පියාකුස්සෙක් ගොදුරක් දැහ ගන්න අවස්ථාව. ඒ ගොදුර දැහ ගන්න හදනකොට පියාකුස්ස පලාතක ඉන්න බව දන්නවනම් ඒ සත්තු ඔක්කොම කුල්ලොල්ල ඉන්න සත්තු කුල්ලොල්ලට රිංගනවා. පියාඹන සත්තු දුවනවා. ඔක්කොම අයින්. ඒ නිසා ඒ කාටවත් හිතා ගන්න බැරි තැනක උපියාකෝස ගිහිල්ලා ලොකු කොළ තියෙන ගහකට ගහකට වහලා ගහක කොළයක් වගේ ඔහි හෙල්ලෙන්නේ නැතුව බලන්න. ඉන්නකොට තමයි ටික වේලාවක් යනකොට ඒ සත්තු අනතුරු ලක්ෂණක් නැති වෙනකොට ඇවිල්ලා නිදැල්ලේ හැසිරෙන්න පටන් ගන්නකොට ඌ ඈත ඉඳලා සැලසුම් කරගන්නවා මම මෙන්න මේකටයි ගහන්නේ. නැත්තම් මේ සතා තමයි ගොදුරු කරගන්නේ කියලා මේ සතාවේ ඔක්කොම ලකුණු හොඳට බලනවා. බලලා බලලා ඒ හොඳටම වාසිදායකම චිත්තක්ෂණයක කෙටිම ඊ වේගයකින් ගිහලා පාරට ඒ සතාට ඇහැගන්න. ඒ සතාට ඇහැගන්නකොටම ඒ සතාගේ සනුවරේ සෑම කෙනෙක්ම කෑ ගහලා විරුද්ධ ප්‍රකාශ කරලා අර පියාකුසට බලපෑම් කරන්න පටන් ගන්නවා. නමුත් එයා එක කලින්ම සැලසුම් කරන ඒ දැහැගත්ත ගමන් අහසට නගිනකලු කරන්නේ. බිම ඉඳ ඉඳ ගස් අතර ඉඳ ඉඳ අනිත් සතුන්ගේ හානිය බරපතල වැඩි නිසා ගත්ත වේගෙටම ගොදුරට නටන්න ඉඩ නොදී පහුරු වලින් අල්ලාගෙන උඩ අහසට කෙලිම පියාඹන. පියාඹන්න පියාඹන්න ගොදුරේ බල බින්දෙනම උකුස්සට බල වැඩි මෙන්න මේ විදිහට ඈත ආකාශයට පියාඹන ගමන් උකුස්සගේ ගතියක් තියනවලු හැරිලා බලන්න මං කොතනද හිටියේ ගොදුර කොතනද තිබුණේ කොහොමද මගේ ප්‍රහාරය සාර්ථක වෙන්නේ තමන්ගේ සාර්ථකත්වයේ ඉහළට යනකොට බලන ගතියක් තියෙනවා කියන්නේ. ඒකට යෝගාවචරයත් මෙන්න මේ වාගේ යම්ම වෙලාවක තමන්ගේ අරමුණට එක දිග්ගටම කිසිම අවස්ථාවක් වේදනාවකට සත්‍යයකට ඉතිවිල්ලකට නොදී අරමුණට බැහැ ගන්න පුළුවන් අරමුණ දැහැ ගන්න පුළුවන් තත්ත්වයට ගියා නම් එතින් හොඳට කල්පනා කරන්න ඕනේ මේකට මට ආසන්නෙන් බලපෑවි මොකක්ද මම මේ සක්මන් කළා වාඩි වෙච්ච නිසාද නැත්නම් අරමුණ දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරපු නිසාද එහෙම නැත්නම් එනකොට මට හොඳ හිතට සත්‍ය මේ සද්ධාාවක් තිබුණ නිසාද කියලා අන්නේ කරුණු දැනගෙන <clears throat> අනිත් දවසේ වාඩි වෙනකොට අන්ත ගත්ත නිමිත්ත සමාධිස්සච නිමිත්තක් ආයෝති කියන විදිහට නිමිත්ත ගැනීමේ දක්ෂකම නැති වුණොත් ඒ යෝගාවචරයට බොහොම මාරු වෙනවා අර වරින් වර ඇති වෙන ඒ සමාධි අවස්ථාව ළඟ ළඟ ළඟ ළඟ පහළ වීම සඳහා ප්‍රයත්න කරනවා. ඉතින් මේවා සාමාන්‍ය සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන සාමාන්‍ය බුද්ධිය. ඉතින් ඒක නිසා Tamanට හරියාගෙන එන බව දන්නවනම් මෙන්න මෙවුවා මාර්ගයේ අනුග්‍රහ කිරීම. පුදුමයි මේවා පොත්වලට සර්වඥාන්ත ඇතුල් කරපු හැටි. මොකද ඒ තරම් ඉතාමත්ම සරල ක්‍රම වලින් තමයි අර ගත්ත දේ නැවත නැවතත් මෝහවත් කරලා තියන්නේ. ඒ වගේම සර්වඥාන්සේ සඳහා කරපු කාරණාවක් තමයි යම්ම වෙලාවක අපි හිතමු මේ භාවනා ජීවිතේ කඩාවැටීමක් සිදු වෙනවා කියලා. නොවා හරි ආලෙන් පාලෙන් කරදරයක් වෙලා කඩාවැටුණාට පස්සේ හිතනවා ඒක නිකන් වීදුරු මාලිගාවක් විදලා වැච්චා වගේ කවදාකවත් අතෙන් නම් ආය යන්න බැරි වෙයි කියන විදිහේ හිතක් වැටිලා කයත් වැටෙන වෙලාවල් කියන. අන්න එහෙම වුණාට භවනා අතාරින්න දෙපයි. අන්තරාච අනබ්බෝධානේතාති කියලා ඒ වගේ චිත්ත පීඩාවකට පත්වෙච්චලා කතා හරි නැතුව වැරදුනක් කමන්නේ පුරුද්දට වාඩි වෙන්න. එතකොට හොඳටම ධන ඉඳගත්තට වැඩක් නැහැ. අර මේ මේ වැත්තගේ උඩ උඩ මේවැසි පොතිය කරකෙන්නා වගේ කිසිසේත්ම සමාධියක් එන්නේ නැහැ. හිත දෙස් දෙනවා. මේ අහවල් දේ තමයි ඒක. නමුත් පුරුද්දට ඒ විදිහට දවසක් දෙකක් තුනක් කරනකොට එනවා වෙලාවක්. ඒක හරිම අමාරු විස්තර කරන්න ඒ සේරම කරදර නිකන් අර පිටුරු කින්නක් ඇවිල්ලා නියවිලා ගියා වගේ ආයෙසරයක් අර ඉස්සල්ලාම සතිය සමාධිය ඉගෙන ගත්ත දවස වගේ සත්‍යපට්ඨානට අහුම්කන් දීපෝ වගේ යාන්තමන මූල කර්මස්ථානෙට සත්ත්ව වේදනා හිතිරෙන්තරෝ යම් ගම් උණ දෙන්න පුළුවන් තත්ත්වයක් එනවා. අනේ එතකොට විශ්වාසයක් ඇති වෙනවා මෙතන විශාල කඩාවැටීමක් වුණාට මගේ මූලික අභව්‍යපත් පත්‍යක් නැහැ. ඒ යාන්තමන සමාධියක් ආවත් ඒ වෙලාවේ පුදුම සතුටක් ඇති වෙනවා 100ද 100ක්ම විනාශ වුණායි කියලා හිතකට එහෙම වෙලාවක් වෙලා නැහැ. ඒක ගන්න පුළුවන් කියලා ඊ ගාවට ඒකත් සතිය සමාධිය පොඩ පොඩ දියුණු වෙගෙන එනකොට අර ඇති වෙච්ච චිත්ත පීඩාවට හා සමාන චිත්ත සුඛයක් ඒහා සමාන ප්‍රීතියක් ඇති කරන මට්ටමට මේකේ අනේ එදා ප්‍රකාශයක් කළොත් ඒ පුද්ගලයාගේ ප්‍රකාශය අර වැටිච්ච අවස්ථාව කරන ප්‍රකාශය අතර 100ට 100ක වෙනසක් තියෙනවා මේ භාවනා පිළිබඳ දෙන අර්ථකථන වැටිච්ච වෙලාවක නම් කියන්නේ කවදාකවත් ආයෙ කොට ගන්න බෑ මේක අසවලාගේ වැරද්ද නිසා මේක වැරද්ද නිසායි කියලා ඒක නැති බැරි පැත්තමයි කියවේ. නමුත් ඒක වටා නැතුව අතාරින්න නැතුව ඔන්න ඔන්න ගිනි අගුරක් වෙච්චාවයි කියලා දිගටම කරගෙන කරගෙන කියලා දවසක කොටේ. ආපු දවසකට එන මේ වීරිය, ඒන අදිෂ්ඨාන ශක්තිය කවදාකවත් බාධාවක් නොවි ගන්න අදිෂ්ඨාන ශක්තියක් වගේ. බුදුමාහාර ශක්තියක් එන නිසා වරදින වෙලාවක පරදින වෙලාවක විනිශ්චයට තමන්න කරන්න තියෙන අර චාරිත්‍ර සලකන මම මේක බුදු විදියෙන් කළා තියෙන භාවනා වෙලා මම ওই භාවනා කරනවා. හරියන නොහින එක වෙනම කතාවක්. ආන්නේම කරගෙන යනකොට විතරයි ඒ පුද්ගලයාට ඒක ඒ අනිත් පැත්තේ කියන්නේ පරාජයේ ජයග්‍රහණයටපත් කරගැනීමේ ශක්තිය එන්නේ මෙන්න මෙව නැති භාවනා ජීවිතයක් නම් මගේ මුළු ජීවිතේම මම දැකලා. ඔය ඕනෑම භාවනා කළා සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම මෙන්න මේ වගේ අවාසනාවන්ත සිද්ධි එකක් දෙකක් නෙමෙයි රාශියක් වෙලා ඒ තුලින්ම ඇති කරගත්ත පොඳුයට පෙළ නිසා තමයි ඒ පුද්ගලට පුළුවන් වෙන්නේ බුද්ධ ධර්මයෙන් සපයලා උත්තරදී. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මවල තියෙන ගැඹුර තේරුම් ගන්න. ඒ නිසා වැටෙන එක වැටෙනවා වැටුණාට සත්න පාවා දෙන්න එපා. පස්සේ වෙලා හරි කරගෙන යනකොට නැගිටපු දවසේ ඔන්න තේරෙන පටන් අර ගන්නවා ඒ විදිහේ වැඩිල්ලත් හොඳයි. ඒ වෙලාවේ අත නෑරපු එකක් හොඳයි දැනුම් තමයි තේරෙන්නේ. ඒක නිසා එයාගේ මේ මහසි සායතගේ පොත්වල ඒ ශාංශේ පරිවර්තනය කරනකොට සඳහන් කරන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා නම් මේ දැන් මේ කතා කරගෙන යන්නේ පටිච්ච සමුප්පාදයේ අනුව යම් જાතියක් යම් ප්‍රමාණයකට අපි හරුණට පස්සේ ඒ ගැම්ම පිටිකට ගෙනියන්නේ කොහොමද? ඒ සඳහා බලපාන භව ලක්ෂණ අපි වෙනස් කරන්නේ කොහොමද කියලා සලකන්න. මේ වෙන පැත්තකට සාකච්ඡා කරන මේ විපස්සනා ඥාන પરම්පරාව ගැන කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම්ම විදිහකට එක විපස්සනා ඥානයක තිබුණු හිත ඊගා විපස්සනා ඥානයකට හැරුණයි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඊට ඉස්සර අන්තිම මෙතෙක් නොවින්ද විදිය දුකක් ඉදිරිපත් වෙලා අරහගේ දවස. ඒ දුකට එනකොට නම් හිතනවා මොනවද මේක ඇති වැඩේ මං ඊයේ ඉවරයි කියලා හිතා හිටියා දැන් ඒක නෙවෙයි දැන් මොන ආයෙ ඊට වැඩි එකක් ආවදකින් කියාගෙන කරගෙන කරගෙන යනවා. නමුත් අතාරින්න නැතුව හිතියොත් ඒ දුක නැගපු ගමන් ඒ දුකේ උච්චතාවයත් එක්කම ඒ කියන්නේ ඒ දුක එනකොට තිබුණ දුක හා සමාන සුඛයක් එනවා ඒ දුක නැති අන්නේ හරහා යන විදිය අකණ්ඩ සත්‍යයක් තිබුණොත් ඒ බුද්ධියට තේරෙනවා ඒ දුකට ඉස්සලා හිත මිනිහා නෙවෙයි දැන්. අනිවාර්යයෙන්ම කාටවත් කියාගන්න බැරි විදිහේ අමුතු ගැම්මක් ඇති කරලා තමයි අපේ මේ ජාතිය පුංචි පුංචි වෙනස්කම් ඇති කරන්නේ. ඒ වෙනස්කම් ඇති කරන හැම වෙලාවකම ඒ පුද්ගලයා තුළ අපිච්චතා ගුණ පහළ වෙනවා. සන්තුට්ඨිතා ගුණ පහළ වෙනවා. ඒ වගේම විවේකයේ පවිවේකතා ගුණ පහළ වෙනවා. එයාට තේරෙන පටන් අර ගන්නවා මේ වයිදී බොහොම නිර්හංකාරව. අල්පේච්ඡව කටයුතු කරුවොත් විතරයි ජය ගන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඕන දෙයක් වෙච්චා කියලා සතුටු හිතක් ඇති කරගන්න. අනේ මං වගේ කාලකන්ණියෙක් කියලා නාස්තික හිතෙන් බෑ. සතුටු හිතක් පිළිච්ච හිතක් ඇති කරන හොඳ නම් හොඳයි නරක නම් නරකයි කියන යන වියොත් විතරයි. ඒ වගේම තමයි ඒ එnde එnde එnde එnde අර තමන් ගත විවේකතාවයේ වැඩි කරගෙන යන හිතක් ඇති කරගත්තොත් විතරයි යන්නේ. වගේ මේ විරි ආරම්භයක් තියෙනොත් විතරයි යන්න පුළුවන් වෙන්නේ කියලා අමුතු කලාවක් රටාවක් තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒකදී ඉතින් කියන්න වෙන්නේ මේ පැමිණෙන දුක් වලින් තමයි ඇත්තටම අපේ පන්නරේ පිටා. වෙන විදිහකට කියනවා නම් මේ පරම දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තීව්‍ර දුක් වලට මුහුණ කියන. එතකොට එහෙම තීව්‍රතාවයට ගියාට පස්සේ අපිට කවදාහක්වත් බොරුවකට ചാටුවකට අහු වෙන්නවක්වත් දුකක් ආපුවම පැනලා යන්නවත් ඕන කමක් නැහැ. අපිට තියෙන අපෝ ඕක මොකද්ද මම ওই වගේ 10ක් 3ක් කන කාලා තියෙනවනේ කියලා ඒකට මොන දෙන ශක්තියක් එන්න නම් අන්න අර වගේ හරිය දවසේ ලකුණු අරගන්න වැරදුණයි කියලා මගදී අතාරින්න නරකයි. අන්නේ වගේ ಗುಣ රාශියක් ඇති කරගත්තෙම ඇති කරගත්තීමෙන් තමයි අපිට මේ ඇතිවිච්ච සුවය ඒ කියන්නේ කෙලෙස් රෝගයෙන් දුර වෙලා අපි සුවයක් ඇති කරගත්තා නම් අපි පරණ පුරුදු කෙලෙස් උපදවන ආහාරකම විහාරකම මනෝව්‍යාපාරකම කෙරුවට කවදාකවත් ආයේ රෝගේ මතු නොවේ කියලා විශ්වාසයක් නැහැ. ඒ හැම වෙලාවෙදීම නැවත නැවත සලකා බලනවා නම් අපේ භවයේ කැමැති බව, අකමැති බව, පිරිමි බව, ඥාන බව, බය අදුක බව සීරම සලකා බැලීමක් සිදු වෙනවා. ඒ නිසා જાතියට ආසන්නයෙන් බලපාන භවය වෙනස් කරන්න ලැහැත්ති නැත්නම් තමගේ රුචි අරුචිකම්, පෞරුෂත්වය, පෞද්ගලික ලක්ෂණ වෙනස් වෙන එකට ඉඩ දෙන්න කැමති නැත්නම් මේ ඇති කරගත්ත ශක්තිය ඇති කරගන්නවා. ඒක නිසා ඔය මෑතකදී විශේෂ ක්‍රමවලට අනුන් සුව කිරීම පිළිබඳව විශේෂඥයකපත් වෙච්ච පුද්ගලයෙක් ලියලා තිබුණා එයාගේ පොත පටන් අරගෙන තිබුණේ after the miracle කියලා. ඒ කියන්නේ ආශ්චර්යවත් විදියට මිනිස්සු සුව කරන්න පුළුවන් කියලා පිළිගන්න. මුත් ඒ සුව කරාට පස්සේ ඒ අත්ව තමන්ගේ මේ ආහාර ක්‍රමය, ශාරීරික ව්‍යාපාර, ව්‍යායාම සහ රුචිආරිකම් වෙනස් කරන්න කැමති නැත්නම් එයා කියනවා ආශ්චර්යවත් විදිහට සුව වුණත් නැවතත් ඒ රෝගෙට වැටෙන එක නම් බලන්න බෑ. ඒ නිසා කෙනෙකුට සතිය ගැන දන්නේ නැතිනොට සත්‍ය අවබෝධ කරලා දෙන එක අමාරුයි තමයි. නමුත් කීයගේ සාපේක්ෂකව ලේසි. සද්ධාව නැති කෙනෙකුට සද්ධාව ඇති කරලා දෙන එක අමාරු තමයි. සාපේක්ෂකව ලේසි කියන්න පුළුවන්. ඒ පුද්ගලයාට ඒ ඇති කරපු සමාධිය පවත්තන්ටයි අමාරු. දිනු කරග දිනු අඳුරලා දිනු සතිය පවත්න්නයි අමාරු. වෙනස් විදියකට කියනවා නම් සල්ලි හම්බ කරන එක ලේසි හම්බ කරපු සල්ලි අරසා ගන්න එකයි. ඒ නිසා අපේ බුද්ධ ආගමේ වැඩ පිළිවෙල හරිම කොන්සර්වටිව්. අපි බොහෝම අමාරුවෙන් තමයි මේ ශ්‍රද්ධාව උපයන්නේ. බොහෝම අමාරුවෙන් තමයි අපි වීර්යය උපයන්නේ. බොහෝම අමාරුවෙන් තමයි අපි සත්‍ය උපයන්නේ. බොහෝම අමාරුවෙන් තමයි අපි සමාධි ප්‍රඥාව උපයන්නේ. නමුත් ඒක විනාශ කරන්න හැටි දැකපුවාම කනගාටුයි. බොහෝම අමාරු යෝගාවචරයක් තේරුම් අරගන්න තමන්ගේ මේ තියෙන කෑදරකම නිසා සුඛෝපභෝගීත්වය නිසා මේ රැල්ලට අහු වෙන නිසා අර ආයාසයෙන් අමාරුවෙන් ඇති කරගත්ත සත්සනමේ ශ්‍රද්ධාව මොන්න තරම් දුකට කනගාටුපත් වෙනවා අමාරුවෙන් දිනු කරගත්ත මේ වීර්ය කොච්චර ඉක්මනට වියලිලා විනාශ වෙලා යනවා යාන්තම් ඇති කරගන්න මේ සතිය කොච්චර ඉක්මනට මුත්ත සත්‍ය බවට පත් වෙනවා කියලා බැලුවොත් ඒ පුද්ගලයාගේ ඒකට දක්වන නැමියාව ගැම්මේ අනුග්‍රහය ඒක රැක ගැනීමට දන්නේ ටිකම තමයි අමාරු. ඒක නිසා හුඟක් වෙලාට ඒකට අනියමාර්ථයෙන් සරුවත්ංශය සඳහන් කරන්නේ මේ භාවනා කරන ඒකිනෙකා කරේ ඒ සමගියෙන් කටයුතු කරනවා නම් නාස්ති වෙන ගතිය අපි වෙනවා. නමුත් තනියම යනවා නම් තාමත් අමාරු දේ උපේන එක නෙවෙයි. ඉපියාගත්ත දේ රැක ගන්න. ඒ රැක ගන්න නම් කරන්න තියෙන්නේ Tamange අර තිබුණු ජම්ම ගති, ruci arucika, පෞරුෂත්වය වෙනස් වෙන්න ඉඩ දෙන්න. එහෙම වෙනස් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ජාත්‍ය ස්වභාවය කියන එක වෙනස් වෙන්නේ නැති ස්ථිර සාර මම නම් එහෙමමයි කියලාගෙන යන්න පටන් ගත්තොත් කවදාකවත් නිකුත් කරනවා. ඒ නිසා මේ ගුණ ධර්ම වැඩෙනකොට තමන්ගේ පෞරුෂත්වයේ ඒ ගති ලක්ෂණ වෙනස් වෙන එක ස්වභාවයි ඒකට මෙලෙක් ගතියක් අත් කරන්නේ. මෘතු ගති ඇති කරගෙන අපිට අවශ්‍ය කරලා තියෙන සත්‍යය සමාධිය වඩන එක. ඒ සඳහා ඕන දෙයක් අප කරන මට්ටමකට ගියොත් විතරක් ඇති කරගත්ත මිරකල් එක ඇති කරගත්ත ඒ ආශ්චර්යවත් ගුණය දිගින් දිගට පවත්වා. ඒක නිසා ඔය පටේ මානසික විද්‍යාව පටන් ගත්ත කාලේ පුදුමාකාර මිනිස්යන්ගේ විශාල ජයග්‍රහණයක් බව ඒ සෑම කෙනෙක්ම පිළිගත්තා. මොකද පටේ තිබුණා ගොඩක් ඒ ප්‍රශ්න උත්තරේ හම්බුණා කියන්නේ. නමුත් ටික කාලයක් යනකොට බටහිර බටහිරමයි. ප්‍රශ්නේ එහෙමයි. එක්කෙනෙක් ඊට පස්සේ බල්ලා කියනවා පරිශන කරලා එදායේ සුව උණයි කියන කට්ටිය. අවුරුදු 10කට 15කට පස්සේ කියලා හොයලා බලනකොට එදා ඇත්තටම ආශ්චර්යයක් විදියට සුව වෙලා තියෙනවා නමුත් දැන් ආයෙත් එකක්. ඒ රෝගෙමයි. ඒ මොකද හේතුව ඒ පුද්ගලගේ පරිසරය වෙනස් වෙලා නැහැ. ඒ පුද්ගලගේ සුචිත්‍රකම් වෙනස් වෙලා නැහැ. නිසා දැන් බටහිර මානසික විද්‍යාවත් දියුණු කරන අතර ඒගොල්ලෝ කියනවා behavioral medicine කියලා එකක් හොයාගන්න. ඇවතුම් පවතු වෙනස් කිරීම. ඒ ඇවතුම් පවතු වෙනස් කරන්නේ නැතුව කවදාකවත් මේක හොත හොත මඩේ දාන ගතිය කක කරන්න බෑ. උපමාවක් විදිහට කියනවා නම් අපි හිතමු මඩවලක වාහනයක් කරුණයි කියලා. අපි ඊට පස්සේ කරන්නේ ජැක් එක ගහලා උස්සන එක. ඒ ජැක් එක ගහලා ඉස්සුවාට පස්සේ ඒ ඉස්සිච්ච ඉදට දී කොටයක් හරි ගලක් හරි කියන්නේ නැතුව ජැක්ක කත ඇතුලේ මොකද වෙන්නේ? ඊටම මඩ වලේ නේද? අපිට අවශ්‍ය නම් මේක වාහනේ කොට ගන්න ඒකෙන් ඇති කරලා තියෙන අර ක්ලියරන්ස් එකට ඊටට දී කොටයක් හරි පස් හරි මොනවා හරි දාලා ජැක්ක කත ඇතුලේ වාහනේ පාත් වෙන බව හැබැයි නමුත් අර ඉස්සර ගන්නට පාත් ඊට පස්සේ හසිකසගත්ත පතන මත ඉඳලා ආය ජැක්කේ ගැහුවොත් අල්ටෙඩි ටිකක් කුසතයි. ඒකට ආයෙ සැරයක් ඉනැට් මැටර් එකක් තාන්න ඕනේ. නිකන් කලක් වගේ දෙයක්. නිකන් මේ ලී කොටයක් වගේ දෙයක්. ධර්මයෙන් ධර්මයෙන් යක්කේ කුසනකොට නම් ඔන්න ටික ටික ටික ටික ටික ටික ඒ වාහනේ ඉස්සෙට පටන් ගන්නවා. ඒ නිසා අපිට හිතෙනවා නම් අපි ළඟ සතියේ සමාධියේ ප්‍රඥාවේ සත්‍දා වීර්ය වැඩිමක් වෙනවයි කියලා හැම මොහොතෙම කල්පනා කරන්නේ මගේ සීලය මට මේට වැඩිය ටිකක් උස් කරන්න බෑ. ඒ වෙනසෙ හැමදාම ප්‍රශ්න අහන ස්වාමීන්ගේ ගිහි ගෙදර ඉඳලා කොහොමද සත්‍ය වටන්නේ? ඉතින් ගිහි ගෙදර රැක ගන්න යෝනකම තියෙන සතියට බෑ. ඉතින් කොහොමද උත්තර දෙන්නේ? ගිහි ගෙදර ඉඳලා වුණත් කමන්නේ තමයි වෙනකට වඩා වෙලාවක් ඒ දේවල් දාගෙන වෙනකට වැඩි සතියක සමා වෙන්න වෙනකට සීලයකට යන්න ඊටද ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ සත්‍ය සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ජැක් එක වැඩිච්ච වෙලාවේ ආපහු එතෙන්නම වැටෙන්න දෙන අතරමැද වැටෙන්න දෙන්නේ නැතුව තමන් කල්පනා කරලා වැඩි කැපකිරීමක් කෙරුවොත් විතරක් උසගම සමයක්. මේක හරි අමාරුයි මට හිතනවා මේ මේ වගේ සමාජයකට විස්තර කළ දෙන්න පුළුවන් වුණාට බටහිර සමාජයේ අමාරුයි. මොකද ඒ අත්තු දන්නේ නැහැ. නැත්තන සංස්කෘතික ගැටයක් ඇත්තේ නැහැ. කොහොමද මේ සීලය එන්නේ එන්නේ නබුතු කරන්නේ? කොහොමද අපි මේ සමාජයේ එන්නේ එන්නේ නබුතු කරන්නේ? කොහොමද ප්‍රඥාව උතුම් කරන්නේ? මේ සදා කොහොමද මේ අපි තමන්ගේ අපි කියන්නේ සාමාන්‍ය කියන්නේ දානය කියලා දීලා දාන එකයි කියන්නේ රස දාන වස්තුව නෙමෙයි මෙතන දීලා දාන්නේ. අනුන්ගේ සප කැමැත්තේ අපේ තියෙන එක. ඒ වගේම නිවන ධර්ම ටික දීලා දාන්නේ. පරි මේ අනුශේකලේ දීලා දාන එකට අනන්තවත් දවසක් උපිටා. ඊට හම්බ වෙන වෙලාව වෙලාවේක ඉද දුන්නොත් ඉන්නේ ඉන්නේ මේ අපේ පටන් ගත්ත මේ කෙලෙස් පරිත ජාතිය එnte ente ente ente නිකලෙස් භාවයට යන්න පටන් අර ගන්නවා මම මේ පොදුවේ මතක් කරන්නේ ඒක භාවනාවෙන් පමණක්ම කරන්නේ අනිවාර්යයෙන්ම සාමාන්‍ය පුතිය යෙදෙන්න ඕන ඒ ප්‍රතිපදාවේ තියෙන අනික් ලක්ෂණ ඔක්කොගෙම අවශ්‍ය අඩුම කඩුව ලං කර දුන්නොත් තමයි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම හෝ කොච්චංග ධර්ම ක්‍රමික වර්ධනයකට එන මුලින් මුලින් හරියම වෙහෙස කරන්නේ. මොකද අපි අත්‍තරම දන්නේ නැහැ මේක පද. මේක ආර්ට් එක දන්නේ. නමුත් මතක තියාගන්න මේක කවදාකවත් ඒ කලාව ඒ පදම බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒක අපේ සාමාන්‍ය බුද්ධියට කියලා තියෙනවා. ඊට පස්සේ ශිල්පීය දැනුම විතරක් වෙනවා මෙන්න මෙහෙමයි මේ සතිය වට මේ සද්ධාව ඇති කරන්නේ, වීර්යය ඇති කරන්නේ, සතිය ඇති කරන්නේ, සමාධිය ඇති කරන්නේ, ප්‍රඥා ඇති කරන්නේ. නමුත් ඒක ආරස්සා කර ගැනීම තමයි. ඒ නිසා උත්තාන සම්පදාවට වැඩිය බොහෝම වැදගත් ආරක සම්පදාව ඒක මේ භාවනා ජීවිතයේදී හදීම විචිත්‍ර විදිහට ඒක පටන් ගන්නවා. ඒක නිසා තමයි ඇති කරගන්න ඇති කරගන්න ಗುಣ එකක්වත් ලාහට ගෙම්බ එකතු කරන්න වගේ පණින්න දෙන්නේ නැතුව ඒක ගොනු කරගෙන මල් මාලයකට මල් ලැබුණා වගේ ගෙනියන්න පටන් අරගත්තොත් ඒ පුරුම සංසාරය නිතරම කියන එක තමයි ඒ කරන කෙනාටම තමයි ඉස්සල්ලාම වැටෙන්නේ දැන් නම් ජීවිතේ ගොනුවක් කියේ. පිරිනවන ඒ තමයි තමයි ගැටේ. ඒ නිසා ඒ වගේ වෙලාවවල පරියංකයෙම නැත්තම් මේ තාක්ෂණික ක්‍රම වලින් හොයන්නේ නැතුව ජීවිතේම සලකා බලන්න නම් හරීම ඒක පිළිබඳව සතියෙන් පරිබාහිරව කියන තැන එකම ක්‍රමය තමයි අවංක කල්යාණ මිත්‍යන් පිටසක් අපේ ඉන්නකොට කල්යාණ මිත්‍යෝ සමහර විචක මේක කියලා දෙන්නේ කියලා. මේන්න ඉද දුන්නොත් කල්යාණ මිත්‍යෝ කියාවේ ඔබ හොරෝ තමයි දානවා. මෙන්න මේතන ඔබ කොච්චර හම්බ කරුවත් මේ කලේ හිලක්. මෙන්න මේ හිල පොරොප්පේ වහගන්න කියලා අල්ලලා දෙන්න පුළුවන්. ඒක උඟක් වෙලාට අර මුසුදුස්සේ කල්ලලා දුන්නොත් එහෙම අපිට ඒකකට විලෙජ්ජාවක්. සුදුසු කල්යාණ මිත්‍රේ කල්ලලා දුන්නොත් ලොකු ගුණයක් වෙනවා. කල්යාණ මිත්‍යා නැති තැන ඒ කල්ලලා දෙන්න පුළුවන් එකම ගුණය තමයි සතිය. ඒක නිසා අපේ මේ ජාතිය, උප්පත්ති ජාතිය, කෙලස් පරිත ජාතිය ආර්ය ජාතියක් බවට, උතුම් ජාතියක් බවට පත් කරන්න මෙරිලම උපදින්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. මේ ජාතියේම අපේ තියෙන භාවය කැමැති බව, අකමැති බව, පිරිමි බව, ඥාන බව ආදී වගේ දේවල් විනාශ කළ හැක්කක්. ඒ ඉන්දිය ධර්ම වැඩනකොට අපිට ඒවා විනාශ කර ගන්න පුළුවන් ශක්තියක් ලැබුණොත් නොමසුරුව. ඒවට කැප වෙන්න, අප වෙන්න පුළුවන් ශක්තිය තියෙනවනම් මේ ජාතිය කියන්නේ මොකක්ද? ඒ ජාතියට හේතු වෙන භවය දුචර්ජකම් අපිට කොහොමද බලපාන්නේ? අන්නේවා වෙනස් කරන යනකොට එතන එතන එතන එතනම අපි අර පරණ තිබුණු කේන්ති යන ගතිය, ඊය මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන ගතිය, දුරු වීමෙන් ඇති වෙන විවේකය, ඒක මේ සඳහා ඇති මාර්ගය කියනවා තම තමන්ට තේරෙන ස්වරූපයට යන මිසක්ක. මේ පින්කම් කර කරන යනකොට දවසක අපි මෛත්‍රී බුදුහාමර දැක නිවන් දකි කියලා අහම්බෙන් හිතන්න තරකයි. සෑම තැනකදීම හම්බෙන හැම අවස්ථාවකම ප්‍රයෝජන ගනිමින් එතන එතන ඒ තමන්ගේ පැරණියෙන් ගෙනාපු මතිමතාන්තර වෙනස් කරලා හැඩ ගැහෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවනම් අන්න ඒ සම්‍යක් දෘෂ්ටිය. කියන්නේ තමන්ගේ පිට තමන්මයි කියන සම්‍යක් දෘෂ්ටිය. ඕනම චිත්තක්ෂණයක තමන්ට සම්පූර්ණ මේක හැඩගස්වා ගැනීමේ අංශුවක හෝ වෙනසක් 100ට එකක හෝ වෙනසක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කියනවා කියලා දැනගන්නකොට එන්නේ එන්නේ එන්නේ මට ගුරුවරයෙකුට කියන අත්‍යවශ්‍ය භාවයේ ධර්මයේ තන්නේ නැහැ කියලා වගේ එන තියෙන හීනමාන ගති දුර වෙලා මගේම ගැලව මගේ අතේමයි කියන මේ සම්‍යක් දෘෂ්ටිය පාර කරගන්න. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම මේ ජීවිතේ බෑ අලුත් જાතියක් වෙනකන් ඉන්න ඕන කියලා ඔගේ පස්සට දාන්න. අන්න ඒ පස්සට දාන්නට නොවි වරින් වර මේ වගේ පිටි ක්‍රමේ එදිනදා ජීවිතේ තෑහෙන ප්‍රයත්නක් මේ පිටර ගන්න බව කතාවේ තේරෙනවා. නමුත් මේ කරන ප්‍රයත්නවලදී කාගේ ආකල්ප වලට ඉඳීලා අපිටම මේක සම්පූර්ණයෙන් පේන්නේ. ඒ කාගේ විවේචන වලටත් අපි ඉඳ දීලා ඒ වගේම විවේක බුද්ධියට ඉඩ දීලා කරගෙන ගියොත් මම හිතනවා නබෝ කලකින් Tamanට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වෙයි අපිට ස්වාධීනත්වයක් මුක්තියක් ලබා ගන්න පුළුවන්. අනිත් ආකාරයෙන් මේ ලබලා කියන જાතිය මොකක්ද මේක කියලා තේරුම් ගතිය. මේ જાතියට ආසන්නයෙන් බලපාන භවයේ කියන මේ රුචි අධි කම්පක්ක කට්ටලේ. නැත්නම් අපේ තියෙන පුස් භූ මත කට්ටලේ හොඳට දැනගත්තොත් ඒක වෙනස් කරන්න කැමැති කියන මේ සෙල්ලක්කාර ගතිය තුලම ලොකු මේ විමුක්ති රසයක් තියෙනවා. අලුත් වෙන පුණා රසයක් තියෙනවා. ඒ සඳහා මාර්ගයේ තේරෙන්නේ ක්‍රියාවට නැගීමෙන්. අනේ ඒ ආකාර සම්‍යක් දෘෂ්ටියක් මේ සිට දිනාට වහවහ පාල වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිට දිනාටම සනසිමුදා වේවා කියලා ඉතින් අපි අදත් ඉවර කරනකොට වෙලාව 10යි 10ට කාලයි ඒ නිසා කාට හරි ඇසියට කීයතු ප්‍රශ්න මොනවාට තියෙනවා නම් ඒක අපි අහුම්කන් දීලා නැත්තම් ධර්මදේශනාව સમાප්තිය කරන දෙවියන් දෙපින් දීන ආචින් දෙපින් තුලින් අවශ්‍ය වැඩ කටයුතු නිමා කරන කෙලම යෝජනා කරනවා කියන්නේ කවුරු හරි Tamanට අසාධාරණ විදියට පණින වෙලාවක නැත්නම් අසාධාරණ විදියට ස්තුති කරන වෙලාවක කොහොමද මගේ එහාට මෙහාට වැටෙන්නේ නැතුව ඉන්න හැටි නිකන් නෑහුණා වගේ ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. හැබැයි අසාධාරණ කියලා කිව්වද හොඳට හරුප දෙක තුනක් එකම පණිනවා. නිකන් ආවට ගියට බඳ බෑ. ස්තුති කරනකොට හොඳ ගානක් දීලා අනම්මනම් ස්තුති කරනකොට ටිකක් ඇඟට වදින. මේ දෙකම කරද්දී ඒ දෙකේම කිසි ඒ දෙකේම තියෙන්නේ මම යන පාර හොල්ලන්න හදන එක විතරයි. මට නොසලී ඉන්න පුළුවන් කියලා වගේ බලන්න පුළුවන්. ඒකෙන් තමයි අපිට දැනගන්න පුළුවන්න්නේ අර ඉස්තර කරගන්න බැරි ඉතර අනිවාර්යම සැලිය යුතුයයි අදිස්ථාන කරන හිටපු දෙයක්. උනත් කිසිම සැලීමක් නැතුව යන්න පුළුවන් ගතියක් වෙලා තියෙනවා මොකද්ද ඇතුළත වෙනසක් වෙලා. ඒ නිසා මේක පරීක්ෂා වෙන්නේ ඒකකින් යන්න වෙන වචන නැහැ අබැග්ගකදී. එහෙම නැත්නම් අහම්බකදී. ආදාත් අපි දන්න පාර්ති නෙවෙයි නිසා ඕන දෙයක් වෙච්චා. ඒ කොයි එක ආවත් මම මේ හක නැක හොල්ලන්න හදන්නේ මම බලන්න ඕන අර ටම්බ්ලික් කෙලි කියලා අර දෙල්ලම් බඩුවක් තියෙන අර පයින් ගන්න ඕනේ නැගිටින්නේ. මන්ට මේ තියෙන මයි ළඟ එහෙනම් මම ගෙනත් යන්නේ. පෙන්කුයින් කෙනෙක් ඉන්නවා ඌ කහපු ගම කොච්චර ගැහුවත් පැටල වැටලා ආය නැගිටින. දැකලා තියෙනවා. ඒක බුරුමේ හරියම ප්‍රසිද්ධයි පිට්ටයින් ඩයින් කියලා. මේක බුරුමේ මේ ජාතික දෙල්ලම් බඩුවක්. අටදාසුලින් හදන්නේ අඩිය විතරයි බර පොඩි ළමයට කියලා දෙනවා කොච්චර වයින් ගැහුවත් ඒක මෙහෙම වෙලා නැහැ. ඉතින් සයඩෝ කියන්නේ පිටින් ගයින් කියන මොන රෝග ප්‍රශ්නයක් ආවම ඔබ නිකන් සම්බ්ලින් කියලා කියන ඕන කෙනෙක් පයින් ගන්නවා. ඒක තමයි දෙල්ලම ඒකේ තියෙන. ආය වෙනකොට ඒක බඩුව ගෙනත් යන්නේ. ඉතින් මිනිස්සු අපිට ගහනවා. අපිට තියෙන්නේ ගහනකම් ඔය වැටලයි. කියනවා බස්. ආයෙසරම මෙහෙම. ඔය පහන් දැල්ලකට බිමින්නකො. ඉතින් මට පස්සේ හුළඟ තියෙන තාක්කල් මෙහෙම මෙහෙම වෙනවා. ඒක පෙන්වන උහුණගේ ගන්න. ඉවර වෙච්ච ගම ආනේ ගතිය එනවනම් මේ හුළඟේ ගතිය හුළඟ පෙන්නනවා පහන් දැල්ලේ ගතිය පහන් දැල්ලේ පෙන්නනවා හුළඟත් එක පහන් දැල්ල කිසිම තරහක් නැහැ. ඒ වගේ අපිට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සැප දුක් මේ වගේ අස්තෝක ධර්මයේ විතරමයි ඇත්තටම පිළිබඳව පුදුමාකාර පරීක්ෂණයක් කරන්නේ. ඒක මේ මේ සීලයෙන් කරන්න බෑ වැඩි. සීලේ ඕක නැහැ. ඒක සමාධියකින් කරන්නේ නැහැ. මොකද සමාධිය ඉන්නකොට ඕවට විවුර්ත නැහැ. අපි නිකන් මේ ඉන්ජෙක්ෂන් එකක් ගන්න හිරි වැටලා ඉන්නවා. විපස්සනාවේ ඉන්නකොට මේක හතර දිහාවෙන් හුලං හම. ඊට වැඩිය වෙනකට වඩා හරීම සංවේදී විදියට පපුවට පිළින් අඳිනවා වගේ පුංචි දේවල් පීරි ගැනීම ගැතියි. ඒකේ මේ ඉඳුරන් හරීම චුණු. ඒක නිසා මොන දෙයක් වුණත් හරියට දැලිපියෙන් කැපුවා වගේ කාගෙන බයි. ආන්නේ වෙනත් ඇස් නැති කෙනෙක් වාගේ, බීරෙක් වාගේ මෝඩ තකතිරුවෙක් වගේ මලමිණියක් වගේ අනේ එහෙමනම් දැනගන්න ඕනේ දැන් ඉතින් මොකක්ද වෙනසක් වේගන යනවා ටිකෙන් ටිකේ එතකොට තමයි අපිට කියන්න පුළුවන් මේ අනුසේ මට්ටමටම අඩියමටම යනකම් මොකක්ද දැන් සම්පූර්ණ සලකා බැලීමක් වෙනවා ඉතින් ඒක මේ පිට කෙනෙක් අපේ දිහා බලනකොට එයා දෙන අර්ථකථනයේ සම්පූර්ණ අධාර්මික වූ අර මේ මෝඩ තීන්දුවක් නමුත් ඇක්චුලින් අපි අරගෙන යනවනේ ප්‍රතිපදාවක් සීලයක් අරගෙන යන ගමන්නේ මේක වෙන්නේ සමාධියක් අරගෙන යන ගමන් වෙන්නේ විපස්සනාවක් අරගෙන යන්න වෙනකොට අපිට තේරෙනවා නෑ මේකේ කන්සිස්ටන්සි එකක් තියෙනවා මට ඊට වැඩිය අද සැලෙන ගැටි අඩුයි. ඉතින් එහෙනම් හිතා ගන්න පුළුවන් හෙට මේ අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ හෙට ඊට වැඩිය දුකක් වරේ ඒ කවදාවත් දුක් ඉල්ලන්න එපයි කියනවා. ඒක මොකටද? දෙයියන්ගේ නාමයට අපේ නෑදෑයෝ කිට්ටුවන්තයෝ ඇති වෙන්න දෙන්න. ඒකනම් ආය මොකක්වත් නැහැ. එන්නෙම කිට්ටුවන්තයකින් එන්නෙම අපි දන්න අපේ කෙනෙක්. පිට කෙනකින් ආවොත් ඔච්චර වදින්නේ අපට. ඒක ඒක ඒක පුදු ඒක තියෙන මේ සම්බන්ධතාවය බලනකොට මේ ධර්මතා සර්වචනාසිට මත්ති නාමනේ දුන්නේ. පිට කවුරුත් නැහැ. එයා ප්‍රාර්ථනා ප්‍රජුම් පුරාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ ගාවට පෙරම් පිරුවේ දේවදත්ත විතරයි. ඔය කාටවත් දෙය පෙරම් පුරන්නේ. ඒක මොකටද බුදුන් මරන්නේ. එච්චරයි. යාගේ මුළු කැරියර් එකම එච්චරයි. ඉතින් මේ මනුස්සයට වෙන මොනව කරන්නද කියන්නේ. ඒ නිසා මේ වැඩ පිළිවෙලට යනකොට ඒ අපි යන යන ගාන්න ඒකට ඒ හරස් බලවේග එනවා. මේ බලවේග එනකොට එයාට ස්තුති කරමින් නොසලී සිටින ගතිය. එහෙමනම් අනුසය පැත්තටම යනකම් මොකක්ද වෙනසක් වෙලා තියෙන බවත් හොඳම ලකුණු. මේ මේක පිළිගන්න ගමත් ලොකු සත්පුරුෂ ගතියක්. ඒකක් තමයි. ඕන කෙනෙක් අපිට බනින්න පුළුවන් එන්න පුළුවන් ඕක ඉතින් එහෙනම් මේ කොන්දපණ නැතිකම මේ ඕක මේක නැත්තේ කන් නැත්තේ වගේ ඉන්නවයි කියන එක සබතන්නේ කන් ඇස් ඇත්තේ නමුත් පීරේ අන්දෙක් වගේ ඉන්න එකයි දක්ෂකම. ඇස් නැතුව අන්දෙක් වගේ ඉන්න එක නෙවෙයි. කන් ඇත්තේ නමුත් ඒක හොඳ ප්‍රණීත ඉන්ද්‍රියන් තියෙනවා. ඒක කොච්චර දුරට පාවිච්චි කරනවද කියලා බීරෙක් වගේ. ඥානෙට තේන මේ හැරෙනකොට දන්නවා මේ පොල් ගහ ගන්න කියන්නේ ගේල් ගහ ගන්න දන්නවා. ඕන දෙයක් කර ගන්න අරලා මෝඩෙක් වගේ මොනවාක්වත් බන්න මලබිනියක් වගේ ඉන්නේ. ඉතින් ඒක නිකන් මේ නාස්තික විනාශකාරී කිසිම නාස්තියක් නැහැ ඒක තියෙන්නේ සම්පූර්ණ ආමඩ් ආරක්ෂක යන්ත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ අපි අතුලට මනකම් අපි ලෑස්ති ඕන දයක් අප කරන්න ලෑස්ති මොකක් වෙන්නේ? සීල සමාධිත් එක්කනේ. වෙන ලාභයකට සත්කාරයකට නෙවෙයි. අන්නේ වෙනවන තියෙනවා දැන් ඉතින් අඩියට මනකම්. ඉතින් හරි අමාරු ඒක ඒ ඒ ඒ කියන ආකල්පය හදාගන්න. මේක මේ සම්‍යක් දෘෂ්ටි හදාගන්නවයි කියන එක පොතකින් පතකින් හරියම අත්දැක. ඒකට තේරෙන්නේ ඒ දේ කරපු කල්යාණ මිත්‍රන්ගේ ඒ ලේ සුවඳම එන්න ඒ ගතියම එන්න ඕනේ. ඒ ආවට පස්සේ තේනවා බුදුන් මේ මේ වෙනකම් මේ 2500ක් ශාසනය කියනකොට මොන තරම් මොන තරම් දුක් පීඩා රාශියක් ඉඳගෙන මේ ගේන්නේ නැත්තේ අපිට මේ පුංචි ටික දරාගෙන අපිට දරා ගන්න අමාරු නා මේ පිටරට පිටරටින් ඇවිල්ලිවලා හමුදාවල් විසින් රට විනාශ කරන්න හදන දුර්භික්ෂතියෙති නානා ප්‍රගතුකතියෙති අතාරින් නැතුව මේ පන්දම ගෙනත් දෙනවා අපිට අපි දැන් තියෙන ඇත්තටම මේ හයි ලෙවල් රෝඩ් එකේ වාහනේ අරගෙන යනවා අපිට තියෙන අපිට පේව් කරූපාරක් තියෙන මේ සාපිලා ස්ටේෂන් මේ වගේ නෙවෙයි 10ක් මේක වැඩි ආවත් ගත්ත කරකිය අනේ ඒ ගැම්ම තියෙනවා නම් තේරෙනවා ඒක එන්නේ නැහැ සෑහෙන පිනක් සෑහෙන පාරමිතා ශක්තියක් සෑහෙන සීල සමාධි ප්‍රඥාවක් ඇති වෙනකොට මිසක ගන්න බෑ. එතකොට තේරුම් ගන්නකොට දැන් මේ අඩියටම අත දාලා තියෙන වෙලාවක් කියලා. නැත්නම් අනුශය කියලා එකක්ම යනවා කියන්නේ. වෙන ඉති වෙන අපිට මම මේ ගොරෝසු තාලෙට කියන්නේ වෙන යන්ත්‍රයක් සූත්‍රයක් නෑ මොකද අනුශය කියලා කියන්නේ එහෙම මේ ප්‍රමාණ කරන්න පුළුවන් හැඩයක් ආකාරයක් තියෙන දෙයක් නෙවෙයි. නමුත් අරකනම් තියෙනවා. අරකන් තේනවා වෙනකට වෙනදා මේ ප්‍රශ්න වලදී සැලිලා පැනලා කටයුතු කරාට දැන් ඒවට ඉවසන ගතිය දිහා එනකොට තේරෙනවා අපේ ඇතුලේ කිමිකලි වෙනසක් වෙලා තියෙනවා. නැත්නම් මේ ඉමෝෂනලි වෙනසක් වෙලා තියෙනවා. ඒක අපේ නොලෙජ් එක මේට වැඩි දෙයක් ආවා කමන්නවා මේක අරින්නේ නැහැ කියන ගමන් එනකොට තේරෙනවා දැන් ඒක මොකද වෙලා. දැන් අපි නම් මේ ඥාතින පින්දීම, දේනොපෙන් නැත්නම් පින් පැමිණීම, ඒ වගේම සත්පුරුෂ මණ්ඩල ශීපත් කළ පින්පැමිණීම ආදී කටයුතු සඳහා එත්තාවතා ආදී ගාථා සජ්ජහානක් වෙනවා. එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති කිත්තියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං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 අපි අපගේ ප්‍රාර්ථනා ශීපත් කරගැනීමේ අදහසින් ප්‍රාර්ථනා ඉටු කරගැනීමේ අදහසින් අපි ඉමිනා පුණ්‍ය කම්මේන ගාථා ගන්නවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු